කරයි තමයි සෝමනක කියලා කිසි සංකල්පයක් නැති. ඒකට අවශ්‍ය වැඩ පිළිවෙලේ අවසාන අන්ති වෙන දේශනා කතායි. ඇසුරයි සින්දිනයි සඳහා දැක්වෙන ආකාරයක්. තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යක්ඛස්සති භික්ඛවේ කායකතා සතිභාවිතා බහුලී කතා අන්තෝ ගධා සත්ත කුසලා ධම්මා ඒකේති විඤ්ඤා භාග්‍යා තීති අවසරයි අනුරවිත ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා මුසාවාදකින් අපි දර්ශිකාම් පුරාණ විහාරස්ථානයේ මුල්කරගෙන යෝගී දැක්සන හැම දවසකම විශේෂයෙන්ම මේ පැය ධර්ම දේශනා සඳහා අපි විකර ගන්න ආරම්භ හැදී ඒකත් එක චාරිත්‍රාක් වගේ මේ ධර්ම දේශනාවත් දේශනාවලියක් විදිහට විකට පැවැත්වීමක් කරගෙන මේ දවස්වලදී අපි මේක වාන්විදී අපි ධර්මදේශනාවට මානසිකවයෙන් ඉදිරියෙන් ගියාගත්තේ සර්වඥාන්සේ විසින් දේශනා කරන විදිහට කායගත සති සූත්‍රය. මේ කායගත සති සූත්‍රය මජ්ක්‍ධිම නිකාය කියන කොටේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකාය කියන කොටේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. මේක ඒ යෙදෙන හැටියට ආනාපානසති සූත්‍රය ආසන්නයේ මේ ඉදපත්වයි. අන්තර්ගතේ බලකොට මේ කායගත සති සූත්‍රය මේ සඳහන් කරපු ආනාපානසති සූත්‍රය ඒ වගේ මේ මධ්‍යම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සතිපට්ඨාන සූත්‍රය අමුතෝ බුද්ධ ඥානස්ක ප්‍රතිපදාව භාවනාව ගැන අමුතෝ දක්ිනේ සමාන සමාන්තර කලණයක් තියෙන සූත්‍රය. ඉතින් මේක වෙන විදිහට කියන මේ කායගත සතිය, ආනාපාන සතිය, මේ සතිපට්ඨානය විශේෂයෙන්ම ශ්‍රී ලංකේ බෞද්ධයන් අතර නැත්නම් තේරවාද බෞද්ධයන් අතර කුමාරකකට වගේ ඉහළට සැලකෙනවා. ඒ අනුව බලනකොට ඒ අනිකුත් තේරවාද රටවල් ඒ ආනාපාන සතියට ඒ කායගත සතියට මේ සතිපට්ඨානෙට මේ විදිහටම කලකණි නෑ වගේ තමයි පේන්න තියෙන්නේ. සාමාන්‍ය ගතිය නැති නෙවෙයි. කෙසේ නමුත් සිංහල බෞද්ධයා ඒ කායගත සතිය ආනාපාන සතිය වගේ භාවනාවලට ලාංකීය ඌවක් දීලා තියෙනවා මේ සූත්‍රයට වටනා ජීවහරා. ඉතින් ඒ කායරත සති සූත්‍රය අපි මේ වෙනකොට සර්වඥාන්සේ පින්නන්න යදි යදිච්ච විවිධ පැතිකඩ අනුව කෙනෙකුගේ හිත අනත වශයෙන් විපස්සනා වශයෙන් වඩන හැටි විවර කරගෙන ඉන්නේ. මේ ක්‍රමතික තමයි තමන්ගේ කය පාවිච්චි කරගෙන කෙනෙකුට භාවනාමය දියුණුවක් ලබන හැටි ප්‍රතිපදාවේ ඉදිරියට යෑමක් කරගත හැකි හැටි මේ විදිහට උවා දක්වලා ඒක සම්පින්දාර්ථය තමයි දවස්වලදී සඳහන් කරන්නේ යස්සකස්ති පිටික වේ ආනාපාන ආයගත සතිකහා විතා බහුලී කතා අන්තෝගත තත්ත කුසල ධම්මා ඒකේති විශ්වාසය කි ඕනම කෙනෙක් අනික් කිසියම් කෙනෙක් මේ ආයගත සති භාවනාව භාවිත කරලා කියනනම් බහුලීගත කරනවා ඒ කියන්නේ ඉස්ලාමික ගුණ දැනගෙන ඒකම නැවත නැවත යෙදීමෙන් භාවිත කරලා සාතික කරගෙන ඉතින් බහුලීගත කරනවා. ඊයන්ව ජීවකට පවත්නවා නැවත නැවතත් කරනවා. ඒ කිනාට කුසල ධම්මය යම් කොටසක් ලෝකෙදී හොදකට තියෙනවනම් ඒ ඒ සියල්ලටම හිමිකම ලැබෙනවා. ඒකට ඇතුළත් වෙනවා අපි කියනවා සිංහලෙන් සමාදන්නේ. ඒ ඕ ධර්මවල මේ කුසල ධර්ම හොදකට ඒකට කරගන්ති විද්‍යා භාග්‍ය ධර්මා කියලා කියනවා. විද්‍යා භාග්‍ය කියනකොට ආසනික වාදයේ විද්‍යාවේ අනිත් පැත්ත කියනවා. විද්‍යාව කියන්නේ මොහේට අන්ධකාරයට දුඳීමට විද්‍යාව කියලා කියන්නේ ඒ කියන්නේ පැත්ත දැනීමට අන්ධකාරයෙන් තොර ආලෝකමත් ඇතිවට ඒකටම නමක් විදිහට තමයි කුසල ධර්ම කියන සාපදාතේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා යම් කෙනෙකුට මේ ලෝකේ හොඳ පැත්ත බලන්න ඕනේ නම් අවිද්‍යාව දුරු කර ගන්න ඕන නම් විද්‍යාව ධර්ම පහල කර ගන්න ඕනේ නම් ඒ කෙනාට කිසිම තැනකට යන්න ඕන කමක් නැහැ මේ කායයට අනේක විතරයි කරන්නේ. වෙන කොහෙට ගියත් කායයට යන බාධා. ඒක නිසා ආයිදී හොයාගෙන යෑම සහ අභ්‍යන්තර හොයාගෙන යෑම මේ දෙකටම අද කාලේ සිංහල භූමිකයතුළු විද්‍යාව කියලා කියන අද ලෝකේ තියෙන කායිර විද්‍යාවල් කරන්නේ ඥානෙ යොදවලා මේ බාහිර තියෙන ධර්ම අවබෝධ කර ගැනීම සඳහා විද්‍යාත්මක ගවේෂණ කරනවා. සර්වඥාචීගේ පක්‍රමයක් ඒකමයි එකම දේ කියන්නේ මේක ඇත්තට හැරිලා තියෙනවා. ඒක නිසා මේ විද්‍යා භාග්‍යය කියලා පෙන්වන මේ සර්වඥාචීගේ වචනේ පාවිච්චි කිරීම අද නවීන විද්‍යාව සඳහා නැත්නම් නවීන විද්‍යාව වර්ගීකරණය කිරීම සඳහා අර්ථකථන දීම සඳහා පාවිච්චි කරන ක්‍රමය දෙකක්. විද්‍යාව කියන එක අනෙකුත් බුද්ධ ධර්ම වලින් වෙන් කෙරුවේ ඕනම කෙනෙක් කරලා බැලුවොත් එකම ප්‍රතිඵලය දෙන්නුන ඕන තැනක කිව්වොත් එකම ප්‍රතිඵලය දෙන්නුන නැවත නැවත කිව්වොත් එකම ප්‍රතිඵලය දෙන්නුන මේක තමයි විද්‍යාව ඉස්සරහට ගන්න දේ. මේක අපි අයින් කරන්නේ මොකද්ද? බුද්ධ ධර්ම. බුද්ධ ධර්ම යුක්ත වෙන බුද්ධ ධර්ම යම් අයට විතරයි වැඩ කරන්නේ ඒකයි වැඩ කරන්නේ. ඒක විලාසිත වැඩ කරන අනිත් අයට වැඩ කරන්නේ. මේ විලාස වැඩ කරන්නේ. ඒක තැනක විතර වැඩ කරන හැමතැනම වැඩ කරන්නේ. නමුත් ඒක ඒකීකාත්මක කියනවා. ඒකට කියනවා බුද්ධ ධර්ම, බුද්ධ ධර්ම කියලා. ඉතියලම් කියලා කියන්නේ මොකක්ද වෙයි? පරීක්ෂාකට බැදී හැකි. ඕන තැනක කෙරුවොත් ඒ ප්‍රතිඵල පෙන්වන්න ඕනේ. ඕන කෙනෙක් කෙනෙක් විඥාන වල නැවත නැවත කරන සමාන රූපල පෙන්වනවා. ඉතින් මේ දෙකෙන් බටහිර ඇති වෙච්ච පුනරුද්‍යයක් එක්ක මේ බටහිර ලෝකය මේ විද්‍යාවෙත් වයින් තියාගෙන ඉවකට පැවතිච්ච බුද්ධ ධර්මය බුද්ධ ධර්මය චල විනාශ කරා විනාශ කරලා මේ විද්‍යාව ධර්ම ඉදිරියට ගැනීම නිසා යැතු විශාල දිනුවක් කන්ටල් පාස්කම් වල අනිවේදන වල අවශ්‍යතාවන කරනවා. ඒකට ටෙක්නොලොජි එක එහෙම නැත්නම් තාක්ෂණයේ කිනක විද්‍යාව කිනක ඇති කරගත්තා ඒ නිසා ඒත්තු විද්‍යා ධර්ම ටික ආයන දේවක් වෙන ධර්ම ටිකට භෞතික කියන නම දැක්කේ. ඒක භෞතික විද්‍යාවක් කියනවා. මේ භෞතික විද්‍යාව දිනු කරන්න කරන්න බුද්ධ ධර්ම බෝධ ධර්ම අදහන ඇත්තෝ ක්ලේච්ඡයන් වශයෙන් පසුගාමී පිටක් වශයෙන් එහෙම නැත්නම් දේව සාපේ ලැබුණු නැත්නම් වශයෙන් ඒ රටවල රාජ්‍ය අනුග්‍රහක ඝාතනය කළ විනාශ ඒ විනාශ කිරීම අවම අටේදීට වන්දිකවල ඉවර කරන්න බැරි අපරාධ. දැන් ඒවා පිළිබඳව මෑතක එලි කරන්න පටන් ගන්න තියෙනවා මේ පරිසර ලෝකය. ඒ කාලේ මේ විදුහුණු වීම සඳහා තාක්ෂණීය ඉදිරියට ගැනීම සඳහා ඉවකට පැමිණිච්ච සියලු දැන් සම්භාර විනාශ කර නැති උදාහරණාට ආශාවක් අපි ගන්න යනවා. මහදීපේ ඒ ගෝත්‍රික ජනතාවන් අතර තිබුණු දේවල් දැන් රටේ ලෝකය යටත් විචිත වාදය අනුව යටකරපු රටවල් වල ඉවකට පැමිණි පැමිණිච්ච මානව ධර්ම සියල්ල විනාශ කරනවා. කුච්චලම ධර්ම. මිනිස්සු පිටි ගැහුවා. ඒක ගහලායින් කළා. මේ විද්‍යාව කියන එක ඉස්සරහට අරගෙන ලොකු තාක්ෂණික දියුණුවක් ලබාගෙන ඒගොල්ලෝ අනිකුත් සියල්ලන් අතර පිළිකාවක් වෙන්නා තේ බටහිර තාක්ෂණයේ බටහිර විද්‍යාව දිනන පටන් අරගත්තා. මම කුජලෙක් වශයෙන් මේ බටහිර විද්‍යාවට යට වෙච්ච මිනිස්සෙක් අපි ඉස්කෝලේ යන කාලේ විද්‍යා අධ්‍යාපනය ලැබෙනවා කියලා කියනවනම් ඒ ඉස්කෝලේ ඉන්න හොඳම කණ්ඩායම විද්‍යාඥයෝ තමයි කියන්නේ. මේ විද්‍යාවේදී අපිට අන්තිකාම වල පෙන්නපු දෙයක් තමයි යම් කිසි දෙයක් විදුහුණා විද්‍යාවකට යනවා නම් ඒක ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. නැවත නැවත පරීක්ෂණ කරලා ඒක ප්‍රතිඵල පෙන්වන්න ඕනේ. කොතන කරුවත් ඒක ප්‍රතිඵලයක් පෙන්වන්න. ඒ නැති දේවල් බුද්ධ ධර්ම විදිහට විනා අයින් කෙරුව පාස්කල දල්කවා මේචයි කියලා කරලා. ඒ සර්වචනාදී මේ වචනේ ඔබ ආවා. විද්‍යාභාගිය ධර්ම. ඒකට මේ විද්‍යාභාගිය ධර්ම වල සර්වඥ වාස්තේගේ ධර්මයේ මේ වාදෙම ඕනම කෙලෙස් කෙරුවක් ප්‍රතිඵල ලැබෙන ගතිය. නැවත නැවත කෙරුවොත් එකම ප්‍රතිඵල ලැබෙන ගතිය. ඔතන ගිහිලා කෙරුවත් එකම ප්‍රතිඵල දෙන ගතිය තාමත් තියෙනවා. මේ නිසා සර්වඥාන්තිගේ ගැන්වීමට ආගම කියන වචනේ පාවිච්චි කරනවා. ආගම ගියේ බුද්ධ දේවල් පැත්තේ. ගුණ දේවල් පැත්තේ ඒ නිසා බටහිර ලෝකයේදී විද්‍යාව සහ මුක්ත දේවල් විද්‍යාව සහ ආගම කියන එක දෙපිලකට කියනවා. විද්‍යාව දිනුන කියලා කියන්නේ ආගම විනාශයක් කියන එක බොහොම ප්‍රසිද්ධව කියා. ඒ නිසා දේවවාදී ආගම් වල අදේවවාදී කණ්ඩායම වැඩෙන්න පටන් ගත්ත ඇමරිකාව වගේ රටක දැන් 40කට පැනලා අදේවවාදී දිනවා. ඒ නිසා විද්‍යාධිපති කියන කෙනෙකුට දේවවාදීට විරුද්ධ මොකද භගවතුන් වහන්සේ පෙන්නපු විද්‍යාවෙන් අර වගේ මොන තැනක කරලා බලන්න පුළුවන්. ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන්. ඥානනාට කරලා බලන්න පුළුවන්. ඒකම ප්‍රතිඵල දෙනවා. නමුත් භගවතුන් වහන්සේ කියන මේ කුසල ධර්ම වල එතන මේ විද්‍යා භාගයේ ධර්ම වල ඕනේ නම් බුදු ධර්මයට පින්න පුළුවන්. බුද්ධ ධර්මයට පින්න පුළුවන්. නමුත් භගවතුන් වහන්සේගේ ගැල්ලීමේ හැටියට නැත්නම් ධර්මයේ හැටියට නැත්නම් ආයතනික සම්බන්ධයේ හැටියට උන්වහන්සේ බුද්ධ ධර්ම ගැන එච්චර ලොකු විශ්වාසයක් තිබුණේ නෑ. මොන විනාශ කරේ නෑ. නමුත් මේ ආයතන සම්බන්ධයන්ව ආය පාවිච්චි කිරීම නිසා ඕනම කෙනෙකුට සමාන අත්දැකීම් ලබන්න පුළුවන්. උගල තැනක ලබන්න පුළුවන්. නැවත නැවත කෙරුවොත් නැවත නැවත ලැබෙනවා. ඒක නිසා මේකට ඒහිපත්තික කියනවා ධර්ම ඒවා බලලා ඕන කෙනෙක් ඇවිල්ලා කරන්නේ බුදුජානකයට ලෝක විදු කියන නමක් දුන්නා. ලෝකෙ පිළිබඳව විනිවිද දැකින්න පුළුවන් ශක්තියක් උන්වහන්සේ තිබුණා මාගේ සංස්කාර ලෝකයේ අවකාශ ලෝකයේ සත්ත්ව ලෝකයේ කියන එක විනිවිද දැකගත්තා. ඉතින් ඒ විනිවිද දැකගත්තේ අධ්‍යතනාදී අවසාන ඒ දේහය ශරීරය කය පාවිච්චි කරනවා. ඒ නිසා ඕනම කෙනෙක් මිනිස්සු කියලා එකතුන අර භගවත්ඥාන් වීමේ හැකියාව 100ක් හැම කෙනෙකුටම කිසිම කෙනෙකුගේ බලපෑමකින් තොරව මේ අයගෙන ඉගෙනීම හරහා යන්න පුළුවන් ඉහළම දක්ෂතාවයට යන්න පුළුවන් කුසලතාවයට යන්න පුළුවන් උපරිම විද්‍යාව දැනග ලබන්න පුළුවන්. ඒක බාහිර විද්‍යාව නැත්නම් බාහිර ලෝකේ වෙන විද්‍යාව සඳහා එකෙක උපකරණ යන්ත්‍ර සූත්‍ර ගොඩාක් යන්ත්‍ර සූත්‍ර නැත්නම් විද්‍යාඥා නිකන් ගැරදියා. විද්‍යාඥා නිකන් ගැරන්ඩි වලටපත් වෙන යන්ත්‍ර සූත්‍ර බුදුජානනාංශයේ තියෙන විද්‍යාව ධර්මයේ කයයි පාර්ශික මේ මොනම යන්ත්‍රයක් මොනම දෙයක් ඉතින් බුදුජානනාංශයේ කායගත සති විද්‍යාව තරංග යමුරක් අද ලෝකයේ කිසිම විද්‍යාඥයෙකුට හිතා ගන්නවත් තනි පුද්ගලයා ලබපු දෙයක් ඒක අඥාකම්මජ ස්වාමීන් වහන්සේ උගන්වනකොට සර්වඥාන්සේ කල්ලාලි පාවිච්චි කරේ නෑ රටවල් පාවිච්චි කරේ නෑ ඕවේ ප්‍රොජෙක්ටර් පාවිච්චි කරුවේ නෑ යාකන් සෙන්ටර් කාමර නෑ මොකක්වත් නෑ උන්වහන්සේ වචන කීපෙකි වැඩිම වුණා උපදීම වුණා ධර්ම චක්‍ර මුද්‍රාට අද්දක හැදුවා ඉච්චරයි කියන්නේ එනවා තේරෙන්න තේරුම් ගන්න පුළුවන් මේ බාහිරේ හොයන්න යන නවීන විද්‍යාව මේ සර්වඥාන්සේ පෙන්වන්න හදන අභ්‍යන්තරයේ වෙන මේ විද්‍යාභාගයේ ධර්ම කර්මකොට අපේ પરම්පරාවල් ඉස්සරහට ඇදෙනම කොච්චර අන්දද කියලා. කීයට කී මොන ප්‍රතිශතයක්ද මේ Tamange পায় ලෝකෙ තියෙන උෂ්ණම වස්තු විදිහට හලකන්නේ. කෙල්ල හලකන්න කැමති කුල්ලංගේ කාය උෂ්ණම වස්තුවක් විදිහට. කුල්ල කැමති කෙල්ලංගේ කාය උෂ්ණම වස්තුවක් විදිහට හලකන්න. ඒක නම් බල්ලන්ගේ තියෙන. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මේ මගේ කය ඒ වගේ නැති ආශාවකට දාන්නෙත් නැතුව අනේ මේක නොදකී කියලා මම කාර්යය කියන්නේ නැතුව මේ කය මේ වගේ විද්‍යා පරිශ්‍රණයකට දාලා පාවිච්චි කරන්න පුළුවන් නිසයි සර්වඥාන්සේ දුර්ලභෝ මනුස්සත්ව වඩිලාභෝ කියන්නේ. එක එකිනෙක අම්බලා තියෙන මේ මනුස්සාත්ම භාවය ඒකට කියනවා ඕලානික අත්ත භාව පටිලාභය. ඒ කියන්නේ අපිට විලාසින මේ රූපී වේවෝ වන ආහාර වළඳන්නා වූ ඕලාරික ආත්ම භාවය ආගමේම සත්‍යයෙන් සමහරලාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා තම අසුභ වශයෙන් බලන්න පුළුවන්. ඒකයි මේ පැත්තට ගිය උගෝදෙනෙක් හිතන්නේ මේ කය මහා කරදරය මේක දුක මේක ආරකන්නමක් කියලා හිතන කීරකණාත්ම හිතන මනුස්ස මනුස්ස ජාතිය. අවශ්‍යයට 50 මගේ ගය හරිම උතුම් මේක වැස්සෙක් වහන්නවත් දෙන්නේ නැහැ මේක අංග සම්පූර්ණ ලෝකලාවන්‍ය කරලා හොවා දක්වන්න ඕනේ කියන කිසි කිසිම ඔය જાති පිස්සු තමයි මනුෂ්‍යත්වය එක්ක මේක වෛර කරනවා අත්පිටමතාව යොදලා ගන්නවා එතන කාමසුඛලි වාහනවල ගත්ත මේක කොහොමවත් කරනවා නමුත් ඒ කිසි කෙනෙකුට ආයේ කායම්පස්සී විහෙරති කියන වචන පාවිච්චි කරන්න බෑ ආයේ කායම්පස්සී විහෙරති කියන කියන්නේ මේ කාය ඇති හැටියෙන් බලනවා එතකොට මේ ඇති හැටියෙන් බැලීමේදී මේ සිංහල බෞද්ධයා ථේරවාදී බෞද්ධයා බොහෝ විට කය පිටවන්න තියෙන අසුබ ආකල්ප. සවන්නනක සඳහන් කරලා තියෙනවා දුර්ලභ මනුෂ්‍යත්ව පරිලාභෝ මේ මනුෂ්‍යභාවයේ ප්‍රතිලාභයම දුර්ලභයි. මොකද මේ මනුෂ්‍ය කය ඒ තරම්ම ලෝකේ වටිනාම පරිශනාවක්. ඒක හරහා යන්න පුළුවන් ඉහළම අන්තිම උසස් තැනකට ගන්න පුළුවන්. ඒ දැනීමේ තියෙන බාධාව තමයි කය වෙනුවට තමන්ගේ කය වෙනුවට අනුන්ගේ කය බලන්නේ බාධා. මේ මොහොතේ කය බලනවා වෙනුවට ඊයට හිතට බලන එක බාධා. මේ දැන් මේ කය විතර බලනවා වෙනුවට අතර මෙතන බලන එක බාධා. ඒ නිසා පරියන්කයකට වාඩි වෙලා මම දැන් මෙතන කියනකොට සම්පූර්ණ දැන් සම්භාරයෙන් කරලා කරනවා. නමුත් ඒ විදිහට ඇතුළත හිත යොදලා මේ කරන කායගත සති විද්‍යාභාගීය කුසල ධර්ම භාවනා කරනකොට මේ වගේ පිළිසක් සාක්ෂි යම් වෙලාවක තමන්ගේ කායයට සමබරව සමතුලිතව සහල් වල හිත දුරෝතින් හිත කිය කාය සංපත් කරලා හිත ආරාධනා කළොත් මේ බාහිර විද්‍යාවල් හොයන වෙනුවට එක චිත්තක්ෂණයකට සතුටක් වෙන්න එක චිත්තක්ෂණයක අප්‍රමාද වෙන්න එක චිත්තක්ෂණයක ප්‍රමාදේ මගාරවන්න ඉත ඉලක තියෙන්නේ අනී මගේ කය අතට එන්න කියලා ඉතින් කාටවත් එක බැරි වැඩක් නෙවෙයි කළ හැකි නමුත් මේක දිගට පවත්වන්න ගියාම මාතර අහලුතා ඒකයි අපි සාමාන්‍ය අදගෙන, සිල් අරගෙන, සිල්ලුතු මත කරගෙන, පූජනීය ස්ථානට ඇවිල්ලා මේ අංගෙන් වෙන් වෙලා, සබපරණ වලින් අයින් වෙලා අන්නේ චිත්තක්ෂණය ගන්නෙ. ඒක වැදගත් නිසා. නමුත් ඒ සියලු සැප සම්පත් දුන්නා සම්පාය කරන සරසුවත් මේ අය පිළිබඳ විද්‍යාභාගී ධර්ම වලට කුසල ධර්ම වලට එළබවන්න පොළබවන්න කැමති වුණාට කය මේකේ ඉන්න කැමති නැහැ. නැත්නම් හිත මේ කයේ ඉන්න කැමති නැහැ. නැත්නම් කායගත සත්‍යයට කැමති නැහැ. ඒක දන්නේ භාවනා කරන අය. හරි ඕන කෙනෙක් කියනවා ඕක මොකද්ද පාරිලා අපිට අතක් තියාගෙන බලන්නේ කිව්වොත් ඕම අපිටත් කරදායි අපිට වෙලා තියෙන බබාලා ඉන්න නිසා මේ ගමනක් තියෙන නිසා අපිටත් වෙලා කම ඕකනම් ඉති මහ ලොකු දෙයක් කියලා කියනවා. කරන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ කුසල ධර්මයේ තියෙන යෙදුවට විඥා භාගයේ තියෙන යෙදුවට ඉතිගේ පාපන ඒ මොකද අපි බාහිර දේවල් හිවීමේ නැත්නම් කාම ගුණ කියලා කියනවා. ඒ කාම ගුණයන් සඳහා ඒ තරම්ම හිත ස්වභාවයෙන් ඉදිරියට පයින්නවා. පරිසරයෙන් ඇදලා තියෙන එක තමයි භෝගී පරිභෝග සීලී පරිසරයෙන් තියෙන පාඩේ තමයි. ඒ නිසා වාස්කාණක් හිත නොමකට වැඩ කරන නිසා අනිසි මාර්ගයෙන් කල්පනා කරන නිසා නුවණින් කල්පනා කරන ආයුනිසම නිස්කාරය නිසා මේ බාහිර පැත්ත දෙකට එන්නේ අභ්‍යන්තරට හිත දැම්මොත් ආයත හිත දැම්මොත් ආයත හිත දාලා දිගට පැවැත්වුවොත් ඒ කාන්තේම ප්‍රතිපදාවක් වැඩ කරනවා ඒක බුදුහාමුදුරණත් එකයි ආවකයන්ටත් එකයි ඉස්තිපිට කාටත් එකයි පැවිදි පැවිදි කාටත් එකයි ඒ නිසා මේකට විද්‍යාව දක්වන්න ඕනම කෙනෙකුට මේ අයද හිත යෙදුව යන ගමන එක. පටන් ගන්න දැන් වශයෙන් අපිට ඉස්ත්‍රි කයක්, පුරුෂ කයක්, බාල කයක්, මාළු කයක්, අරුම කයක් වෙන්න පුළුවන්. විවිධ කයක්, උපවිධ කයක් වෙන්න පුළුවන්. මේ කය කියලා කියන්නේ අන්ධ කියන එක, ගොඩ කියන එක. පටන් ගන්න ගොඩෙන් අපි විවිධ වෙනස්. නමුත් ඒක දිගේ බාහිර රේත යන දෙන්නේ නැතුව මේ මම දැන් මෙතන එන්කන් සතියේ අප්‍රමාදයෙන් එළඹිට වාසය කරොත් ඒ කාන්තික ප්‍රතිඵල ලයිස්තුව ඔක්කොටම සමානයි. ඒ නිසා මේක විදුහුරු වශයෙන් දෙයක් නෙවෙයි. නිසා මේකේ ඒ දැනගෙන මේ යෙදුනොත් ඒ විදුමකට ප්‍රතිපදාවට මාර්ග ඥානෙට අනිවාර්යම වෙනවා. ඒක නිසා මේ පිටින් කවුරු හරි අහුවොත් කොච්චරක් දියුවෙච්ච කෙනාද මේ මාර්ග ඥානිය ලැබුවා කියලා දැනට වැටෙන්නේ මේ කීති නාමයට වැටෙන්නේ කොයි කිනාත්ම විද්‍යාදාන පටන් අරගෙන තියෙන්නේ කොයි කිනාත්ම බුදුදාන පටන් අරගෙන තියෙන්නේ කිව්වෝ දුන් තරණිය ඕගල සෝවාන් මාර්ග මාර්ගස්තේ තරණිය ඔක්කොම සෝවාන් මාර්ගස්තේ ඒක දැන් අපි කරන්න අගේම දවසේ වැඩි වෙලාවක් ගත කරන්න හදන කෙනා එහෙම නැත්නම් ඉන්නේ ඉන්න ගත කරන කාලය වැඩි කරන්න හදන කෙනා මේ මාර්ගයට මාර්ග ඥාණයට මාර්ගස්ත බවට සලකනවා. ඉතින් බොහෝ දෙනා නමට බුදුසසුන ගියාට ජීවිතේ ගමන් කරන්නේ බොහෝ විට බුදුහාමුදුරුවෝ කියන පාරදී නෙවෙයි. ඒකකට යැත්තන් මේ මාර්ගස්ත කෙනෙකුට තියෙන ආනිසංසික නොලබනවා. භාවනා කරන කෙනාට යැත්ත ගොඩාක් හසු වෙන්න පුළුවන්. අපි දැනටමත් මාර්ගයට වැටලා තියෙන විද්‍යාභාගීය මාර්ගයට සුදුසුක මාර්ගයට මේ මාර්ගයට වැදීමේ ප්‍රධානම ලක්ෂණ විදිහට පෙන්වන්න තියෙන්නේ තමන් තමන්ගේ කය ගැන එළඹ වාසය කරනවා. තමන්ගේ කය ගැන පෙළඹ වාසය කරනවා. තමන්ගේ කය ගැන අප්‍රමාද වාසයකට යනවා. තමන්ගේ කය පිළිබඳව සතිමත් ජීවිතයකට යනවනම් ඒ හැම චිත්තක්ෂණයක්ම මුජනීයයි පූජනීය ස්ථානක ඉන්නා වගේ. එහෙම නැත්නම් ඒකට සර්වඥාන්ති පාවිච්චි කරනවා ආර්ය විහරණයක්. ඉතින් සාම ජීවත් වෙන පුත්‍ජනයක් අතර ඒකත් බොහෝ විට පුත්‍ජනයි. නමුත් පුළුවන් තරම් මේ අයත් එක්ක ජීවත් වෙන්න හදනකොට ඒකට ආර්ය විහරණයක් කියලා කියනවා. එහෙම නැත්නම් සර්වඥාන්ති සමාන වචන දුන්න බ්‍රහ්ම විහරණයක්. යම් කෙනෙක් Tamange කයත් එක්ක ජීවත් වෙනවා නම් ඒකෙන් නට දෙවන්නේක් නැහැ. ප්‍රශ්නකේ තියෙන ගැතිය තමයි අනිත් ලෝකේ ඕනම යාචිකට මේ ඥාන පිළිමේ ආදී වේද තියෙනවා. රත්මය අතර දෙකට බෙදලා නැහැ. ඒ නිසා ඕනම කෙනෙක් මාත් එක්ක මම කියන එක ජීවිතයට ආවම මේ විහෙරණ කියන භක්ම විහෙරණ කියලා අපි අසුගිය ඉස්සරහනේ කරපු භාවනා වැඩමුළුවේ උච්චාරංගල සූත්‍රේ පාවිච්චි කරා. ඒකෙදී දවචන මේ කායගත සති භාවනාවේදී අඩංගු වෙන ආනාපාන සතිය පෙන්වා කියනවා. මේ විහෙලේ තෝරන තථාගත විහෙරණය කියලා කියන්නේ. බුදුගේ බුදු විචීව බුදු ජීවන රටාව. ඒ නිසා ගත කරන හැම උන්නතන චිත්තක්ෂණවල මේ කයේ ඉරියව්වට කය කයානුගේ සත්‍යයට හිත වැටෙනවා නම් ඒක ආර්ය විහෙරණයක් භ්‍රම විඳනයක් තථාගත විඳනයක්. ඉතින් ඒ නමුත් ඒවල් දරවල ඉන්න අගති මාතික විවිධ රාජකාරිය දියත් හරිම පැකිලෙනවා දැනටම තමයි ආර්ය විහෙරණයක ගත කරන බව පිළිගන්න. දැනටම තමයි භ්‍රම විඳනයක බව පිළිගන්න. දැනටම තමයි තථාගත විහෙරණයක ඉන්න බව පිළිගන්න. මොකද ඒ පිළිගන්නවා මේ අපි මිත්‍ර මේ දත පව දතදා අකුසල් සංකව කරමින් අමුදරුවන් රැකමින් ඒවල් වල ඉඳද්දී අපි කොහොමද කියන්නේ අපි ආදි වේරණේ කිව්වයි කියලා. අපි කොහොමද කියන්නේ අපි බ්‍රහ්ම වේරණේ කිව්වයි කියලා. අපි කොහොමද කියන්නේ අපි තථාගත වේරණේ කිව්වා කියලා මොකද අපි ඉන්නේ කක්ක ගොඩක. හැම තැනම අතීන් කොළ ගෑවිලා. සර්වචන්ද පෙනුනේ කක්ක ගොඩේ ඉතියා. චිත්තක්ෂණ මෙච්චර ගාණක් නැත්නම් දවසක මෙච්චර කොප්පර ගාණක් නැත්නම් මෙච්චර දවසේ විනාඩි ගාණක් තමගේ කයත් එක්ක ඉන්නවා නම් ඒ ගත කරන හැම චිත්තක්ෂණයකම විහරණේ ආදී විහරණයක් වෙනවා. විහරණේ ප්‍රත්‍ය විහරණයක් වෙනවා. විහරණේ තථාගත විහරණයක්. මේක පුංචි කරලා මනින්ද පුළුවන් මට්ටමකට දාලා සම්බන්ධයෙන් පිටිනවා ලක්ෂණ දුක්ඛේදී ඒකායනෝ අයම් වික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධියා. අනේ මෙන්න සත්‍යයන් විසුද්ධි මාර්ගය මොකද්ද? මේ සත්‍යය ඉන්නේ අසුචි වලක්. ඒක හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් ඒකක් ප්‍රතිපදාවට වැටුනේ නැත්නම් සත්‍යමත් වෙන්නේ නැත්නම් මේ ගන්ධස්තරේ වැවෙන එක තමයි වෙන්නේ. දිගටම කෙලෙස් එකින් එක එකින් ඒ ගඳගත් වෙමින් දිග දිගට යන්නේ කියලා. කෙලෙස් වල බලය තියෙන්නේ ඝන බහල වෙච්ච තරම. කෙලෙස් වල එකතු වෙච්ච එකතු වෙන්නේ කෙලෙස් වල බලය වැඩි වෙන දේශපාලනක් කියනවා. වැඩි වෙන්න වැඩි වෙන්න බලය. කුසල කියලා කියන්නේ අතිමත් චිත්තක්ෂණ කියලා කියන්නේ අතිමාත්‍රාව කියලා කියන්නේ ලක්ෂ කියලා කෝටි ගණක් කියලා චිත්තක්ෂණ වල අතිමත් චිත්තක්ෂණයක් ආපු ගමන් අරුමත හඳ බලන්නාටි අතිමත් චිත්තක්ෂණයක්. ඒ තරම් බලවත් ඒක දිනන්නේ සතිය දිනන්නේ මේ ඡන්ද බලේ නෙවෙයි. කෙලෙස් දිනන්නේ සංල බලය. ඒ නිසා ඒක හැම වෙලාවෙම කැමති අහල පාලින්න කට්ටිය දාගෙන සම්මුත් දාගෙන අනාගත ජීවත් වෙනවා. සතිය එහෙම නැහැ. විශාල වල එහෙම නැහැ. තමන්ගේ ගෙදර ඔක්කොම අකුසල් කරා. එතන තමන්ගේ දවස ගොඩක් වෙන අකුසල් සිද්ධ වුණා. ඉන්නේ අකුසල් පරිසරයක වුණා. ගත කරන එක චිත්තක්ෂණයක් තියෙනවා සතිමත් ඒ චිත්තක්ෂණයේ පිවිතුරු භාවය වට වෙලා තියෙන අකුසල් වලින් කියලා දැනගන්න. කොහොමද කටයුතු ඉතින් ඒ බව දැනගෙන මේ වැඩේ කරන කෙනා, හොඳම රකින්න කෙනා, ගෙවල් දොර රකින්න කෙනා, ධාතු කල්කේ මාස්ටර්කින් කරන කෙනා. සංගන්නකොට ඒ ජීවිතතාව එහෙම යද්දී වැඩියෙන් වැඩියෙන් කයත් එක්ක වැඩියෙන් වැඩියෙන් කායගත සතියත් එක්ක මම දැන් මෙතනත් එක්ක ගත කරන්න පටන් අරගත්තොත් මේ ගත කරන හැම චිත්තක්ෂණයකම විසුද්ධියක් සිද්ධ වෙන බව මුචේකක් නෙවෙයි ඒකට සුද්ධියක් කියලා කියන්නේ සුවිශේෂී සුද්ධියක් වෙන නිසා විසුද්ධියක් කියලා කියනවා. අන්න ඒ විසුද්ධිය චිත්තක්ෂණයක් භාවනා කරොත් චිත්තක්ෂණයක් විසුද්ධිය. චිත්තක්ෂණ දෙකක් භාවනා කරොත් කායගත සත්‍ය චිත්තක්ෂණ දෙකක් විසුද්ධි වෙනවා. ඉතින් එක්කෙනෙකුට හරි විතර මේ මේස භාව ගත්තොත් එක්කෙනෙකුටවත් මෙන්න මේ මම දැන් මෙතන දැන්න යන්න බෑ කියලා කායගත සත්‍ය පිළිතුරට බෑ අරමුණ පිළිගන්නවා ගන්න බෑ කියලා කියනවනේ එයා භාවනාවට අබෞද්ධ කෙනෙක් කියලා කියනවා. ඒක වෙන්නේ මානසික ආහාර දෙන කායික රෝග කියන කෙනාට වර්තමාන මොහොතේ හිත ගන්න බෑ. ගන්න පුළුවන් හැම කෙනෙක්ම භාවනාවට පෞලියයි. ඉන්න කාට හරි දැනගන්න ඕනේ නම් මට දක්පාරමිතා කියලා කියනවා. මම පීඑච් එක කියන්නේ ජීවිත කියලා. එනකොට පිළිතුරු කරලා පිළිතුරු කරන වාඩිලා බලන්න මම ඉන්න ඉරියවට හිත දාන්න පුළුවන් නම් දසපාරමිතා පිළිතුරු. මම ඉන්න ඉරියවට හිත දාන්න පුළුවන් නම් හේතු ප්‍රතිග්‍රහයක් තමයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ දසපාරමිතා පිළිච්චකතිය හේතු ප්‍රතිග්‍රහයකට උදව් ආකාර කිරීමක් තමයි මේ චිත්තක්ෂණය දෙක තුන හතර වශයෙන් කිරීම. ඒකිනුත භාවනා කරනවා කියලා කියන්නේ. මනස කරන්න කරන්න කරන්න මේ විසුද්ධිය බෝ වෙන්න පටන් මේක සඳහායි අපි මුළු දෙන්නේ සමග වනාලි සමග සිල් රකින්නේ සමග ධර්ම සාකච්ඡා කරන්නේ සමග සමත වඩන්නේ සමග විපස්සනා වඩන්නේ රාහුන්වාදී චිත්තක්ෂණේ තව තවත් දියුණු කරන්නයි ඒකේ ධර්ම කාරණාව වශයෙන් සංසුත්තමය දැන ගැනීමක් වශයෙන් ඉතින් මේ පුංචි දෙයක් මේකට එකතු කරගන්න අපි හිතේ එක චිත්තක්ෂණයකට සතිමත් වුණාට සදාකලේශී කතරන එක චිත්තක්ෂණයක සතිමත් වුණාට ඒ චිත්තක්ෂණයේ සතිමත් වෙච්ච බව දැනගන්නත් බෑ ඒ චිත්තක්ෂණයට අන්නේම අන්ධ බින්දුවක් පිටත් චිත් සතිමත් වෙච්ච බව දැනගන්නත් අනිවාර්ය චිත්තක්ෂණ දෙක තුනක් එක දිගට ගැම්ම ගන්න. ඒ කියනවා මුළු ලෝකෙම කියන දේ දකින්න මගේ ඇස් දෙකට පුළුවන් වුණාට මගේ ඇස් දෙකට කවම කවදාකවත් මගේ ඇස් දෙක දකින්න බෑ. ඒ නිසා සතිමත් චිත්තක්ෂණයට මම සතිමත් බව දැනගන්න බෑ. මේක දතේතු කාරණා මේක සුත විඥාණයෙන් දතේතු කාරණාවක්. නමුත් බුදු ඥානසි මේකට වක්‍රම මේකින් උත්තරයක් කරගත්තා. සතිමත් චිත්තක්ෂණේ වීර්ය වශයෙන් පවතින මේක සත්‍යමත් ඊගාට එකක් සත්‍යමත් ඊගාට එකක් සත්‍යමත් ඊගාට එකක් සත්‍යමත් නෑ ඒක නාට සත්‍යමත් නැති කිත්ක්ෂණේ සහ සත්‍යමත් කිත්ක්ෂණේ අතර වෙනස දකින්න අභිධර්මයේ අනුව චිත්තක්ෂණ කඩලා පෙන්නන ගුරුවරු කියන අනුගාන චිත්තක්ෂණ හතරක් එක දිගට සත්‍යමත් වෙන්නේ ඒක අපි කියන්නේ වේගයේ සහ ත්වරණය කියලා කන්දක් කරන විද්‍යාවේදී වේගය කියලා කියන්නේ විචක්‍රයකට පියවර හතරක් යනවා. නමුත් තත්පරයක් දෙකක් තුනක් හතරක් පහක් ඒ වේගෙම ඒ දිශාවට යනකොට ඉන්දීන්ද තත්පරයකට පියවර හතර, තත්පරයකට පියවර පහ, තත්පරයකට පියවර හය, තත්පරයකට හත වශයෙන් වැඩි වෙන එකට කියන්නේ ස්වරණේ කියලා සිංහලෙන් කියන්නේ ජවනි. කියන්නේ. ඒක වේගය එකක් ගන්න තව එකක්. සත්‍ය නැත්නම් වර්තමාන මොහොත ඉතින් එනක වාසිය කරාට ඒක නැකවුණාට පස්සේ ගැම්ම ගෑවට පස්සේ තමයි යෝගාවචරයට තේරුම් පටන් අරගන්නේ මම සාමාන්‍ය ජීවිතය ගත කරන අසතිමත් චිත්තක්ෂණයට වැඩිය මේ සතිමත් චිත්තක්ෂණයේ විවිධ හැඩතලවල වෙනසක් තියෙනවා දැනගන්න පුළුවන් ශක්තියකට ඒක නිසා ඉස්ලාම සතිමත් චිත්තක්ෂණය හඳුන්වා දීමට කියන ආශේවනක් ප්‍රත්‍ය කියලා. ඊට පස්සේ එයාට හිතෙනවා මේ සති චිත්තක්ෂණය බොහෝ වෙලා පවත්ලා මේ සතිය පවත්න වෙලාවයි සතිය නැති වෙලාවයි අක්ක වෙනස දැනගන්න තරමට මගේ ඉස්සරහට වෙන දැනගන්න තරමට මම මේක ටිකක් දුරට කරලා බලන්න ඕනේ කියලා කරන ප්‍රයත්න කියන භාවනා කරනවා අඳුනා දීපික නැවත කිරීමේ හිතලා ගන්න. ඉතින් මේ අපට අහන්න දෙනවා කියන්නේ සාමික භාවනා කරනවා කියන්නේ භාවනා ජීවිත ගත කරනවා කියලා කියන්නේ කොතනින් හරි කොහෙන් හරි කායින් හරි අහගන්නවා වර්තමානයේ හිතකබල ආයතන සතිය පැවැත්වෙන විද්‍යාවාදී දෙයක් මොන කෙනෙකුට ඕන දැනුම පරීක්ෂා කරන්න එකක් කුලීලා කියවත් එකම දේ සිද්ධ වෙන්නේ කොතන කියවත් හරියටමයි කියලා. නමුත් ඒක දික්ක්ෂණය සත්‍යමත් කරන හත්මත් බව දැනගන්න බෑ. යවක වෙන්නේ ගැම්ම ගන්න. ඒ නිසා මේ සති ධාරාව නැත්නම් සති මාත්‍රාව සති ධාරාවක් වඩපත් කරන්නේ සතිය ගැම්මක් වඩපත් කරන්නේ යම් කිසි කැමැත්තක් ඇතිවෙන සතියකට කුසල ඡන්දය කියන්නේ. මේ කුසල කර්මෙන් වැඩ කරන වැඩ කරන යන කෙනාට වැඩිමජී කාලය යොදා බෙදාන්න මේ සතිය කොට කැවෙන්න පටන් ගන්නවා කැවෙන්න පටන් ගන්නවා ගන්න පටන් ගන්නකොට මොකද්ද ඇයි කනින් දිවෙන් නාසයෙන් කයින් මනසින් වෙන් වෙච්ච පිට ඉන්ද්‍රියක් වැඩ කරන්න පටන් ගන්නවා තේරෙනවා බාහිරේ හිත යොදනවට වැඩිය හිත නන්නත්තරනට වැඩිය හිත විවිධ අරමුණු කාමකමයන් දිගේ යොදනවට වැඩිය තමගේ කයෙම පැවැත්ම ඒ කිසි මොකද්ද ඊකට වචයක් මොකද්ද හැදියාවක් මොකද්ද කරුලක් පිටිය වගේ වැවෙන්න පටන් ගන්නවා ඇලයක් කණු කැවිල වැවෙන්න වැවෙන්න වැවෙන්න පටන් ගන්නවා වගේ දැනුමක් එන්න පටන් ගන්නවා අද්භූත දෙයක් එන්න පටන් ගන්න ගන්නවා සතිය වැඩෙන්න වැඩි අන්නේ විදිහට වරක හඳුන්වා දීුගේ සතිමාත්‍රා ඒක දිගට පවත්වාගෙන යාම සඳහා කරන කුච්චේ සතිපට්ඨානය කියලා කියනවා. එතන කායගත සතිය දිගට පැවැත්වීම කියලා කියනවා. ආනාපාන සතිය දිගට පැවැත්වීම කියලා කියනවා. අන්න එතෙන්ට ගිය කෙනා මේක සති මාත්‍රාවක් කියන එක නෙවෙයි. ඒක වේලාවක් සතිය පවත්වන ගුරු වෙච්ච තමන්ගේ මතකීම ඇති මේක මේ ඉදිරියදා ජීවිතේ කනගුණ වැඩවල එකක් නෙවෙයි. නිගටිව් ගැඹුරක් තියෙන එකක් කියන එක දැනුම කෙනාට හොඳට ඔබ ළඟ ඉන්න පුළුවන් කොහොමද මේ සංස්කාරයන් කිසියාගෙන සිද්ධ වෙනවා. කොහොමද ඒක අපි අහන්න තමයි සාධි කරගන්නේ ඕනම කෙනෙකුට එක දිගට ප්‍රතිමාත්‍රාව ප්‍රතිධාරාවක් විදිහට පවත්වනවා. එනිසා ආස්වාද ප්‍රසාරය එක දිගට විනාඩි දෙකකින් පවත්වනවා. චක්‍ර හතරක් පවත්වනවා. එහෙනම් මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය ගොඩක් කරලා පවත්වනවා. ඒ ඉන්නකොට දැනෙන මේ ගැම්ම මේ ඉන්නකොට දැනෙන මේ ජවය දිහා බලලා ඒ කියන්නේ ඉඳලා අවින් වෙලා ඒක දැන් නැවත තරකා බලන්න. ඉන්නේ ප්‍රතිවීක්ෂා කරන කෙනෙක් කියන්නේ. අනේ ප්‍රතිවීක්ෂා කළ බැලුවොත් ගන්න දැන් ඉන්නේ නැති නෙවෙයි දැන් ඉන්නේ ඉතින් නැති කියන තරකා බලන වෙලාවේ මේ වෙලාවේ හිතේ තත්ත්වය දැන් හිතේ තත්ත්වයක් අතර වෙනස බලනකොට ආයතන දිහවලද හිත ආනපනසති කියනවා ඉන්දීමේ හැකියාවකින් නැත්නම් වම දක්න වශයෙන් කාය පක්මන් කරන වෙලාවල් බලලා එහි එක දිගට පවතින සති ධාරා එක දිගට පවතින සතිය තිබුණා නම් මේ කිනාට දැනගන්න පුළුවන් විග්‍රහ කරලා බලන්න පුළුවන් විවිධුන්නේ වල බලන්න පුළුවන් ධර්ම විචය වල බලන්න පුළුවන් විචාරණෝනේ වල බලන්න පුළුවන් කය ගැන බලන ඉන්නකොට අයගෙන බැලීම පිළිබඳ රාගය ඉති චිත්තක්ෂණ නෙවෙයි චිත්තක්ෂණ 10 පාරක් මේ අවුරුද්දක් කළා සාපත් රාගේ ඒක තමයි හොඳ පුරුම ප්‍රත්‍යක්ෂයෙන් දරගන්න පුළුවන් අයගෙන පිටු පිට තමන්ගේ කායක පිටු පිට එළඹ සිටි හිත අදාකත් රාග කිලේශක පිළිගන්න පිළිගන්න බෑ එතන ඉන්න බෑ ඒක ද්වේෂක් චිත්තක් බෑ චිත්තක්ෂණ හතරක් පහක් කියලා කියනවා මේකෙම සතිය හිතපාට දැනගන්න පුළුවන් ඥානයක් තියෙන විඥාකාරයයි මම අසතියෙන් නෙවෙයි හිතේ නිින්ද කියලා නෙවෙයි හිතේ මැරිලා නෙවෙයි හිතේ කියලා මොහයන් කිනෙත් නැහැ මෙන්න මේ විදිහට එක චිත්තක්ෂණයක මේ ගත කරපු ඉස්සර ගත කරපු චිත්තක්ෂණයයි ඒ රාගය තිබුණේ නැහැ ද්වේෂය තිබුණේ නැහැ මොහය තිබුණේ නැහැ කියලා කියනවනම් ඔබ තමයි බුදුජානනාථයේ විස්තර කරන විසුද්ධිය සතියෙන් තොරව ගත කරා නම් එකම චිත්තක්ෂණයක්වත් නෑ අපේ ජීවිතය අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා කාගෙන් ද්වේෂේ මොහේ වෙන්නේ. ඒක එක දිගටම රාග ද්වේෂ මොහේ නිශ්චිතව කෙලෙස්ල කරනවා. ඒ කියනවා කරන ප්‍රවාහයකට වත්ම කරන දැනකට මොන්දිර පාක්ෂය බැඳෝ. ඒ ගලන ගන්න වත්තක කොච්චර තීමායමක් එකතු වෙනවා. කොච්චර දුර ගියත් තීමායමක් එකතු වෙනවා. මේ වගේ මේ රාග ද්වේෂ මොහ කියන මේ තුනේ අප්‍රතිමත් හැම චිත්තක්ෂණයක්ම කෙලෙසෙනවා. ඒක නදාන්නේ නෑ ඒ රාගෙන් එක වෙලාවට කෙලෙසෙනවා, ද්වේෂයෙන් එක වෙලාවට කෙලෙසෙනවා, මොහෙන් එක වෙලාවට කෙලෙසෙනවා. සත්‍ය පිටු පළවෙනි චිත්තක්ෂණය දන්නේ නැහැ මම කී රාගෙන් ද්වේෂයෙන් මොහෙන් කරයි කියලා. දෙවෙනි චිත්තක්ෂණය දන්නේ නැහැ. තුනෙත් නෑ. හතර පහ හය හත වෙනකොට තේරෙනවා. විග්‍රහ කරලා බැලුවොත් මේ ගත කළ ප්‍රදේශයේ රාගෙ තිබුණේ, ද්වේෂෙ තිබුණේ, මොහෙ තිබුණේ. ඉතින් මේ රාග ద్వේෂ මොහ කියන එකේ තියෙන නපුර දන්නවනම් ඒක සංඛාර බය කියලා. ඒක න දුමාකාර සතුටක් ඇති වෙනවා දැනන්නට දුමාකාරකේ ප්‍රතිපදාව වැඩ කරපු නිසා ඉතින් මිච්ඡර චිත්තක්ෂර ගන්න. මිච්ඡර තප්පර ගන්න. මිච්ඡර විනාඩි ගන්න. මගේ හිත මර සංසාර කිමුවර අසුචි ගඳ පිළිකුල නැතුව ගොඩ දා ගන්න පුළුවන්. ඒක නට කවුරුත් ඉඳව කරලා නෙමෙයි මේ මනාව හැබැයි මමයි මේක ගොඩගත්තේ කියලා ඒන මිසුද්ධිය තමයි තේරෙන්න පටන් අරගන්න ගියෝ උන්කටන්නේ කුක්ලෙන්ට නම් මෙයම ඇති මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් වාක්‍යය. ඉතින් ආදාන සංසාරය කියන්නේ මේ වගේ වගේ කීමෙන්තරව ගත කළොත් එකම චිත්තක්ෂණයක් නැහැ. දැන් මම ධර්මය අන්න තමයි ක්‍රියා කරලා බැලුවා. මට පේනවා මෙන්න මේ විදිහට ප්‍රයෝග ඥාන පාවිච්චි කරනවා ශිල්පේ පාවිච්චි කරනවා මේ දන්න ප්‍රදේශයක් අතරත විශ්ති ලබන්න. විපංචිකානි මුක්තිලේකට අවබෝධ පොඩක් කියලා දුන්නොත් විතර කරලා දුන්නොත් මේ විදිහට භාවනාවෙන් රෝග අතකට හැම වෙලාවෙම කෙලෙස් දැන් තමන්ම නේද මේක ඇති කරගත්තේ සුඛේ ඥානෙ ඒ නිසා මේක දැනගන්න කියන පොඩි විස්තරයක් දෙනකොට විපස්සනා කරන පුද්ගලයා දැනගන්න පුළුවන් මේ මම්මයි මේක කියලා කරන්නේ මම්මයි මේක කරන්නේ. මේ පුද්ගලයාට කන අහන්න ඕනේ, සිලකින්න ඕනේ, ධර්මසත්‍ය කරන්න ඕනේ, සමත වඩන්න ඕනේ, භාවනා වඩන්න ඕනේ ක්‍රම වේද වාශයක් දින තමයි කරනවා විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ කායනෝ අයම් වික්‍රේ මනෝ. මේක ඒකාන්ත මාර්ගයක්. විසුද්ධියක් ලබන. ඒ වුණත් දීගේ කුක්ලයට ලැබෙන ආනිසංසය උපරිණාමික කුක්ලයට ලැබෙන ආනිසංසයමයි මේක කිලසකරණ කළදෙන මම නිසාමයි මේක විසුද්ධි වෙනාන විසුද්ධි මම නිසාමයි අපේ මුළු ජීවිතේ උපදිනාට ආක්ෂර සුබදාන මේ ශරීරෙට තියෙන ආසාව සියලු ජඩකම් ඔහුගේ තියෙන සියලු ජඩකම් අපි කරන්නේ මේ අත් දෙකට රූප පෙන්වන්නයි කනට ශබ්දස් ගන්නයි නාසයට ගඳ සුවඳ පෙරපත් ගන්නයි ජීවිත රසම සුවඳ දෙන්නයි මේ කායට පාස් දෙන්නේ. ඔව් චෙක්කත් මනුස්ස ඉතිහාසෙ මැරිලා නෑ. අනේ මේ ජඩකම් කරලා නපුරුකම් කරලා මම ආනන්ද රූප වෙනවා මගේ ඇහැ මං සතුටු වුණා රූපෙන්ලා සතුටු කරගත්තා කියන විදිහට. මගේ ගන්න සත්‍ය අසල මං සතුටු කරා. අන්න ආශිත කලවඳ සතුටු කරා. ජීවිත රස දීලා සතුට කරා ආයෙත් පහස දීලා සතුට කරා කියන කෙනෙක් මානව ඉතිහාසෙම නැහැ. මොකද අපි හැම කෙනාම මේ පාන්දර අම්දි ගන්න රෑ වෙනකන් තටමන්නේ මොකටද? කිසිම මිනිසෙකුට කරන්න බැරි මේ අම්මන තකතිරු මාරි මොන වැඩිමම කරනවා. මොනකට දුකජනයක්. අන්නෝ මිනිහට දුකජනයක් කියලා කියන්නේ කරන්න බැරි වැඩකට. අම්මන දාන්න බැරිවට මම කරනවා. අපේ ගුරුවරයාට බැරිවට මම කරනවා. අපිට දැන් සමීකරණ තියෙනවා. අපිට යන්ත්‍ර තියෙනවා. අපට ශිල්පී ඥාණය කියනවා. ප්‍රඥාන් කියලා. දායක කරන බැරි දෙයක් මේ අහන දිවනාසේ කය කිනව සංකල්පණය කරනවා. සංකල්පණය කරන එක ඒ සාමීරුගේ ජීන කාර්ය ජඩකම් තේරම ඉදුණම් පිනවීම කියන දේට කරන දෙයක්. මේකට කුංචි පෙන්ලා දෙන්න පැත්තක් තියෙනවා. ප්‍රයෝජනීය සලකලා ඉදරන් පිනවීම නැත්නම් ඉදරන්ට අරමුණ ලබා දීමේ යුතුයකම. ඒකෙන්ද අපිට ජීවත් වෙන්න බෑ. ප්‍රමාණයේ ඉක්මොලයි දුකම ඉෂ්ට කරන්න ගියාම ඇහැට රූප පෙන්වන්න ගියා ආනන්ද අත්දැකන්න ගියා අනාශේත දිවට කයර පෙන්වන්න ගියාම පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. උෂ්ණත්වයේ වැඩිවීමක් වෙනවා ලෝකයේ. එලෙසීමක් ඇති වෙනවා. පරිසරයේ දූෂණය වෙනවා තමයි පරිසර දෙන ආදර්ශේ වැරදි වෙනවා කියලා පොතෙන්ට යන කන්ද අවශ්‍යතාවයේ ප්‍රයෝජනය පොතෙන් එහාට සුඛෝභෝගී කියන සීමාව දන්නේ නැති සතාට තමයි බුදුදහමේ කියන්නේ මේ මල පණින තැන දන්නේ ආර්යකාංශය කියලා කියන්නේ හරියටම ඇහැට මෙච්චර රූප අවශ්‍යයි මෙතන යහට යනකොටම තේනවා මේක අතිශෝක්තියක් මේක සුඛෝභෝගී දෙයක්. මම කියන්නේ මේක තරම් නෑ කියන බයලජ්ජාව ඇති වෙන්නේ කොහොමද? බුදු පියාට ආන්තරයක නම් කරනකොට බුදුහාර පිච්ච පිච්ච වශයෙන් පස්ස දෙන්නා තේ. ආර්යනාන්සේට ඒ නොගැලපෙන තැනට යනකොටම රණ්ඩු කරන්න යන්නේ ගහපැන ගන්න යන්නේ තමන් පිටිපස්සෙන් පිටිපස්සට දෙනවා. නැත්නම් ප්ලාස්ටික් නූලක් ඉන්නට කිට්ටු කරනකොට ඒක පැකිලි ඉවිච්චි උන්නේ උන්නේ පස්සට යන ගිනි අල්ලන්නේ නැහැ. ආන්නේ වගේ තමයි බයලජ්‍ය දෙක ගන්න ආරයන් වහන්සේට අනවශ්‍ය රූප නැත්නම් රූප මට්ටම වැඩ. යම් ශබ්ද ප්‍රමාණයක් අපි කොහොමද කොහොමදක් ජීවත් වෙන්නේ කියලා ශබ්ද කියලා කියන්නේ කොහොම රෝගී දෙයක් නෙමෙයි. මෙතනින් එහාට ගිය ගමන් පරිසර දූෂණය වෙනවා, ශබ්ද දූෂණය වෙනවා, ආනන්ද කරදර වෙනවා, මගේ හිත කෙලෙනවා, මගේ උඩුව නරක් වෙනවා, අන්දරේ රත් වෙනවා. ඒ නිසා ශබ්ද මට්ටමේ එහාට ගිය ගමන් නිසල භාවයට ඇදලා යන්නේ ආර්යයන් වහන්සේ ඇතුළතම පද්ධතිය. සමාජ නීති පද්ධතිය දීලා පාර්ලිමේන්තුවට white papers දාලා මෙච්චර හත් වැඩි වෙනත් එක නඩු දාන්න ඕන කියලා නෙවෙයි. ස්වභාවයෙන්ම හත් වැඩි වෙන බැරි පැත්තකට. යම් අද ප්‍රමාණයකට යනකොට එහෙම නැත්නම් පරිසරයේ වාගේ දෘශ්‍ය වෙලා තියෙන වෙලාවට ආර්යයන් වහන්සේලාට වෙනම ගයිඩර් කවුන්ටර් දාලා බලන්න ඕනක මම නෑ පරිසරයේ දූෂණය වෙලා. ඉතින් යනකොටම තේරෙනවා මෙතනින් එහාට යන එක ගැලපෙන්නේ නෑ. ඉතින් තමයි ශරීර සෞඛ්‍ය පිළිබඳව නහයෙන් සිද්ධ වෙන්න ඕනේදී ඉවත් කියනවා වගේ කලාවට යනකොට දෙන මේ අනේ මවැන්නේ උල ගැලපෙන්නේ. මුදන්ජනේ ඕලපලෝපයි. ඕකම මම කරලා වෙන්නේ නැහැ කියලා. එළියට වයින් මොකද යාට නහය වැඩ කරන්නේ නැහැ. හැම කනකොට මේ ඇති මේ දෙකට ගැළපෙනවා. මේ දෙකට ගැළපෙන්නේ නැහැ කියලා කිසිම ගාණක් නැහැ. භෝජන සංග්‍රහවට ජීවත් වෙන ජාති. මේ විතරයි මට කෑම ඕනේ කරන්නේ. මෙතනින් එහාට මගේ ශරීර සෞඛ්‍යෙ මේක හොඳ නැහැ කියන එක අනිවාර්යයෙන්ම ජීව ගැන දැනීමක් තියෙන ඕනම කෙනෙකුට හම්බෙන නොමිලි හම්බෙන පරීක්ෂණයක්. ඒක කිරුවක්. අද ලෝකේ තරබාලකම නිසා විශාල ආනන්දයක්. විශාල ගණන් ජීවිතය ඇතුළේ අනවශ්‍ය සීනි කරනවා. විශාල ප්‍රදේශයක් කොලෙස්ටරෝල්සේදී තෙල් කෑමක්. විශාල ප්‍රදේශයක් ව්‍යායාම කලේසෝතිපේදී සුභෝගී ආත්ම වේදිනවා. ඒ මොකද මේ ජීව වැඩ කරන්නේ නැහැ. හිත තියෙන ඇතුළේ නෙමෙයි හිත පිට ඒකට ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා. ඊයේ ටීසර්ජන් කෙනෙක් ආවට යන්න ඕනේ මට කොලෙස්ටරෝල් කොච්චර ගන්න ඕනද? කැලරි කොච්චර ගන්න ඕනද කියලා. ඒගොල්ලෝ තමයි අපිට ලයිට් කරන්නේ. ඒ මොකද අපි අපේ ජීවිතේ ශක්ති භාවාදීව මේ ඉඳුරන් වල අසීමිත රමණීකයද ඒකෙදි තමක් මොන ජඩවදක් කරා තමයි ඒක සාධාරණ කරන එක මම මේ දෙක කෙරුවේ මේ රටු එහෙම කරන හින්දා මේ දෙමේ ගෑම දිප්පින්දා මම දන්නේ නැති හින්දා নানা ආකාර නිසා යගේ මේ සුභෝගෝගී දේවල් තමයි ලං කරගන්න ගියාම කිසිම සීමාවක් එනිසා පුළුවන් අය උච්චරක් සුභෝගෝගී ජීවිත සඳහා ගත කරනවාද කියලා බැලුවොත් මේ මිසු දුපත් වෙන ඉඳලා උච්චර නොදැනීමක් නොදැන ගන්න ආශාවක් තියෙනවා කියලා බැලුවොත් ලෝකයේ තියෙන ප්‍රධාන තලයේ 90ක් විතර පාවිච්චි කරන්නේ 10ක් විතර ජනතාව. ඒගොල්ලන්ට ඇතිවෙන්න සුඛෝභෝගී දේවල් ටිකක් කරගන්න විදියක් නැහැ. නමුත් ඉතුරු 90ක්ම ජනතාව රැයට කන්නේ නැහැ. ඉන්දියක ඉන්දියන්ට එලා ගන්න පැදුරක් නැහැ. දුක්ඛිතව ඉන්නවා කියා ගන්න විදියක් නැතුව මේ කච්චියක් හට වෙනවා. ඒක දීපාකී සීමාවක් නැහැ හට වෙන කියනවා මේක මේ දැන් ඇති කියලා. ආ මේ වගේ මේ ඉදරට පහින ඉදරට කමුරල ඉදරට දාස්කම් කරන ඉදරට බත්තල කරන මේ කාම ලෝකයේ හැසිරෙන අතරේ යම් කෙනෙක් මේ වර්තමානයේ කයට හිතේ දාගෙන ඒ චිත්තක්ෂණය මට මේ විදිහට ඉන්නවා අසීමිත පිළිවීමේ රාගයක් තිබුණේ නෑ. රාගයක් නැතර මෙව හිතන්න ඉන්නේ. මේව ද්වේෂකුත් නෑ. මේක කය මුදුවර පටවන්න ගලයි පටන් ගන්න. මුදුත් කියලා එන ගැහුවා වගේ. අටු දෙලේ කරනවා වගේ. එහෙම නැත්නම් සංපදී ගැහුවා වගේ භාවනා කරන්න බෑ. ඒක වරහන් දෙන්නේ. ඒක හොඳටම ධර්ම යෝගාවචරය මම මැරිලා නෑ. මම ඉඳ ගිහිල්ලා නෑ. මම ක්ලාන්ත වෙලා නෑ කියලා ඒකට අන්දවන්තත් නෑ. මොහයක් නෑ. ආනෝ විදිහට තමයි කායගත සතිය යෙදෙන ගමන් මගේ හිත රාග ද්වේෂ මොහ කියන මේ ප්‍රධාන අකුසල් තුනේ මිදිලා කියවිලා මිදිලා තියෙන බව දන්නවනම් ඒකට ආර්ය විහාරය කියලා කියන්නේ භ්‍රම විහාරය කියලා කියන්නේ සතාගත විහරණය කියලා කියනවා. දැන් මෙලා තියෙන්නේ අල්ලපු ඉතින් අහන මම සෝවාන්නේ. අන්න මේ හතරේ ඥානෙ ලැබිලත් දන්නේ මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා කියලා අල්ලපු ඉතින් කණේ දහනවා කන් අවිජයවිජයි වෙනවා මේ අම්මට මේ අහම් වෙච්ච එක නියම හතරේ ධ්‍යානයෙන් දන්නේ නැහැ බුද්ධික දන්නේ නැහැ. ඒ කියන්නේ මේ තමන්ගේ හිතේ කෙලෙස් තියෙන ඇති නැති බව තේරෙන්නේ නැහැ. මම සතියෙන් ඉන්නේ නැති බව දන්නේ ඒකට අහනවා මේ මීටරේ හොයා ගන්න බැරිද හාලුවට කොට්ටු ගහ බලනවා වගේ මේ දුවන් වෙලා ඉතිරිලා. ධ්‍යාන ලැබිලා කියනකොට බලන්න. මාර්ග ඥාන ලැබෙන කියලා විදර්ශනා ඥාන ලැබෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ කෙලෙස් නැති හිත අසත්‍යමත් හිත. කෙලෙස් කෙලෙස් සහිත හිත අසුචිමත් හිත කෙලෙස් නැති හිත සතිමත් හිත දෙකාක වෙනසක් ගන්න. මුදිනාට ලොකු දේවල් අපිට කරන්න වෙන්නේ නැහැ. මම හිතනවා මේ කොච්චර කාලයක් කෙලෙසයි කිව්වියක් මේ ශිල්ප දෙන්න ආයකට සතිය. ඒකෙන් ඉන්නකොට මුද සතිමත් වෙනකොට හොඳ ඇර. ඒක දාන්න වෙන කෙනෙක් මේ ලෝකෙ. දාන්නවනම් ඒක බොරුවක්. කාටවත් කියන්නේ. කියන කල එකම එක උත්තර වෙනවා ඒ විතරයි. ආශයන් සංඥානිකව සංගත කරනවා. නැති විද්‍යාකාරපත් ඒ ඇහැට ඉතින් අපි ගැගෑරෙන්නේ අර යමයා ළඟට ගිහිල්ලා ඉල්ලන්නේ මේ කෙලෙස් සහිත හිත සහ නැති හිත අඳුරන්නේ නේ. සතිමත් හිත සහ සතිමත් නැති හිත දන්නේ නේ. කායගත සතියද නැද්ද කියලා දන්නේ නැහැ. ඉගෙනාට ඕන වෙනවා විවිධ සමීකරණ අවශ්‍ය වෙනවා යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙනවා අනුගේ ඔපිනියන අවශ්‍ය වෙනවා ඉතින් කායගත සත්‍ය වර්ධන කියන මොනිටි කරවලා ඕක කරගෙන කරගෙන යනකොට ටිකෙන් ටික තමයි තේරෙන පටන් ගන්නවා මේ කායට වරින් වර මේ දවසකට පැයක් පරියන්කේ කියන පැයක් සක්මන් ඉන්නවා කියලා එකක් තමයි ඒ ඉන්නකොට තමයි තේරෙනවා නම් ඒ ඉන්න පැය තුල මේ අපහාන කාටි ගතිය දෙවිලි දෙවිලි මානසික ආපති අනුවිලා මම මේ භාවනා කරනවා කියන පිළිච්ච ගතිය මම මේ භාවනා කරනවා කියලා දැනෙන සතුට මම මේ භාවනා කරනවා කියලා හම් වෙන පිළිච්ච සංස්කෘති ගතිය මේ දෙක තේරෙන පටන් ගන්නවා. ඒක නා දිගින් දිගට දිගින් දිගට ඔය කියන විසුද්ධිය සත්‍යාන විසුද්ධිය කියන එක ඉදිරියට යනවා. අපේ දුකාරණ කරනවා දැන් ඒ ඇමරිකාවේ අධේශනාකාරවල උත්සාහ කරනවා භාවනා කළ කොච්චර ගියාට පස්සේද ඒ මොලේ ඒ අදාළ කිරණ පිට වෙන්න පටන් අරගන්නේ සුව සේවාවට සලකන කිරණ. ඉස්තරලාම දලයි ලාමතුමාගේ මේ ප්‍රශ්නේ අහුවා හාවර්ඩ් යුනිවර්සිටි එකේ ප්‍රධාන ප්‍රොෆෙසර් ප්‍රයිකලා දැන් අවුරුදු 26කට කලින් අල්තරයි ස්වාමීන් වහන්සේ වහන්සේලා මේ වගේ මෙච්චර මහන්සිලා අවුරුදු ගණන් මේකට යොදවලා තියෙනවා. වහන්සේලා කවුරුත් වස්තු. මේක අවශ්‍ය කෙනෙක් සාන්නේ කර කාමී කෙල්ලෙක් ලොකු වෙච්ච ගමන් එයක් බල්ලෝ දුරෝ කිසිම කෙනෙක් නැහැ මේක පරිශන කරපු නැහැ ඒ තරම්ම සුඛභෝගීද කිව්වහම මොනම කාලෙවත් පරිසරුකේ නැත කරවන්න බෑ සුඛීතරේ රක්ණේ නැත කරවන්න බෑ මේ යන ලෝකයේ වහන්සලා ජීවිතේ පිටින් භාවනා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මිනිස්සුෙකුට මම භාවනා කරලා ප්‍රතිඵල දෙනවා කියලා දැනගන්න. කොහොමද ඒ වන්සට හේතු ගන්නන්නේ මේ ආගමෙන් වැඩක් තියෙනවා. කොහොමද හේතු ගන්න මේක විද්‍යා ධර්මයක් කියලා. කොහොමද හේතු ගන්නකට මේ කුසල ධර්මයක් කියලා. ඉතින් කලයන්ට බොහොම සාහලු දුරු දෙන්නේ මම ඒක බොහොම පහසුයි. කකින් කියනවා මේ එක වැඩයි කරන්නේ. ඇයි 10000 පන්න භාවනා කරනකොට හරියන්නේ. ඇමරිකන් කාට උද යනවා රොකට් එකෙන් උඩ යනවා. ඒ පැය 10000ක් බලලා භාවනා කරන තියෙන ඇමරිකන් කාරෙන් එක චිත්තක්ෂණයක් එක දැන වාඩිලා ඉන්නවා. මේ ඇමරිකන් කාර්යය මේ ප්‍රශ්නේ අහන්නේ මොකටද? ඇලෙනම දුන්න තුන් දෙනෙක් භාවනා කරපු අය. ඒක දැම්මට පස්සේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට ඒකෙන් දෙන්නේකේ මේ ඇමරිකන් කාර්යය පළවෙනි වතාවට දැක්කා මේ දකුණු පැත්තේ මුලේ ආලෝකයේ වීදේ ඉතින් මේ මැෂින් එකට දාපු හැම කෙනාගේම ක්‍රියාකාරී කුලේ වම විතරයි. අපුණේ කිසිම සංඥාවක් තිබුණේ නැහැ. නලලාන්තික සිංහනාගේ දෙන්නෙක්ගේ ජීවිතේ පළවෙනි වතාවට මැෂින් එකේ දැක්ක දකුණු කුලයේ ක්‍රියාකාරී වෙලා ඒකෙන් කිවිනිශීනවා. ඊමණට දැක්ක මේ මුල දෙකේ කාන්තික මානව ඉතිහාසයේ සුවිශේෂී පරිණාමකට පත් වෙච්ච දෙයක්. පරීක්ෂා කළ බලනකොට බොහෝ නියතමානී බොහෝම අල්පේච්ඡයි. බොහොම සන්තෝෂයෙන් ජීවත් වෙනවා. මේ පරිසරයේ උණුසුම් නොවනයි කියලා ඒගොල්ලන්ට ගානක් නැහැ. ඒ යුද්ධය කියලා ගානක් නැහැ. යුද්ධයේ ගණන් ගිය කියලා ප්‍රශ්නයක් නැහැ. බොහොම සතුටින් ජීවත් මේක තමයි දලාල අමුතුමන් යහමෝ ප්‍රශ්න. දලාලම දුන්නේ පැය 10000 කිලෝමීටර. ඇමරිකන් කාර්යය බලාපොරොත්තු අතහැරියේ නැහැ. ඇමරිකන් කාර්යය ඊට පස්සේ කිව්වේ මොකක්ද? ඒගොල්ලන්ගේ කීප දෙනෙක් එකතු වෙලා එක දිගට භාවනා කරා ලෝකයට මේක කියන්නේ ඉස්සරහ. එතකොට ඒගොල්ලෝ දැක්ක මාස තුනක් එක දිගට භාවනා කළොත් ඒ භාවනා කරපු කෙනා තමයි හිතේ මානසික ආතතිය අඩුවීම අසහනෙ අඩුවීම ලැබිලි තැවිලි අඩුවීම ආගත්ත හැකියකින් කර විඥාන කුලෝ තේරෙනවා. ඕනම කෙනෙකුට මානසික රිට්‍රීට් එකක් තිබුණොත් මේ කියලා බලන්නේ තමන් විසින් ඉගෙන තේරෙන්න පටන් ගන්නවා මොන වෙනසක් ඇති වෙනවා පෞද්ගලික වෙනසක් ඇති වෙනවා උච්චාර්ථ කම්මල වෙනසක් ඇති වෙනවා ඊට පස්සේ ඒ විද්‍යාඥයන්ගේ මණ්ඩලය තුළ ඒගොල්ලෝ තේරුම් කරගත්ත ඇමරිකාව ගිහුවත් ත්‍රිවිධටේ කරත් භාවනා කරලා ප්‍රතිඵල නමුත් ඒගොල්ලෝ වාදයක් වශයෙන් දැනගෙන හිටියා එක දිගට මාස තුනක් භාවනා කරනවා කියන එක ඇමරිකන් ජනතාවට කියන්න බෑ අවුරුදු දෙකක් ලෑස්ති එතන වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ බැලුවා මනුස්සයාට තමයි භාවනා කරොත් ප්‍රතිඵල ලැබෙනවා කියන එක නෙවෙයි එච්චර කාලයක් භාවනා කරනකොට යන්ත්‍රයෙන් අල්ලන්න පුළුවන් මේ භාවනා කළ වෙනසක් ඇති වෙනවා කියන්නේ. ඒකෙන් දැකදවත් ආයේ භාවනා තුනක් කරනකොට යන්ත්‍රයෙන් දැමකට පස්සේ යන්ත්‍රයෙන් කියනවා මෙයාගේ මනසේ වෙනසක් ඇති වෙන්න පටන් ගත්තා. අවධානයේ වම් වල මුලේ වම් අර්ථ ගෝලයේ දකුණු අර්ථ ගෝලයට යන්න පටන් ගත්තා. ඉතින් එතකොට ඒ සඳහා සද්ධාව අවශ්‍යයි. මේක හරියයි. මම දවස් 10 භාවනා තුනක් කරගත්තා. අන්තරෙන් පෙන්නන ඔයාට භාවනා මේ වෙලා තියෙනවා කියලා කච්චි දැක්ක. කරාට පස්සේ තේරුම් ගත්තා මේක කෙනෙකුට තියෙනවා. ආයි භාවනා තුනක් කරගොහම යන්තරෙන් පෙන්නන්න පුළුවන් මනස නිකුත්ින් භාවනා වල වෙනසක් කරගන්න. ඉතින් මෑතකදී ඒකල දිනු කරලා කරලා කරලා එක පැයක් භාවනා කරා. එක පැනක් පැය හිත තියාගෙන ඉතිවි මේ මනසේ ඇති වෙන රසායනික ස්නායු වල ඇති වෙන විනාශකම් නියුරෝ ට්‍රාන්ස්මිටර් එක ස්නායු තන්තුකේ ඉඳලා අනිත් ස්නායු තන්තුවට අනිවිද ගෙනියන ඒ නියුරෝට්‍රාන්ස්මිටර් කියන රසායනික ධාතු වල ඇති වෙන වෙනස එක පැයක භාවනා කිරීමකින් අල්ලන්න පුළුවන් මට්ටමට අද ඒ යන්ත්‍ර සුසල කරගෙන තියෙනවා විද්‍යාඥයෝ එළඹ පෙළ වාසිය කරනවා. ඒ නිසා ඒ අත්වලට දැන් ආය ආගමනුකූල ඇඳීමක්, ශ්‍රද්ධාවක්, ලෑස්ති වෑයමක් මේක පිළිගන්න ගැතියක් ඇමරිකාවට පින්නන්න ගලා. ඇයක් කෙරුවත් ඇති. ඒ කියන්නේ දැන් බුද්ධහමී විද්‍යානුකූල උපකරණ මේ කායගත සතියේද ඇමරිකන් ජනතාවගේ ශ්‍රද්ධාව ඉන්නවා. ඇමරිකන් ජනතාවගේ ලෑස්තිල යෑම ඉල්ලනවා. ඉදිරියීම ඉල්ලන නිසා මේ ඉල්ලන කලාවට මේ දැනුමට උඹලා දාන නම තමයි මයින්ඩ් සයන්ස් කියන්නේ. ඒක නැත්නම් අපේ ආත්ම කෙනෙක් ඉගෙන දීලා තියෙනවා විද්‍යාව බුදුන් සරණයක්. මේ අකාරක විද්‍යාව කියලා අකාරක බෝධ දේහේ. ඒකට දැන් ඔප්පු කරාට පස්සේ මිනිස්සු මොළ ධාතු විනාශ කරලා ඉවරයි මට කියන කාර්යයේ සත්‍යාව නැහැ. පිළිගැනීමක් නැහැ දැක්කලා යන්න කැමති නැහැ නමුත් ඒ ආරාශනයකට විද්‍යාඥයන්ගම ඉහළම පෙළපොළ ගන්නවා මේක ටිකක් හරි සද්ධාමෙන් කියව ප්‍රතිඵල තියෙනවා ඉතින් දැන්තෝ එකට ඕන වෙලා තියෙනවා මේ අදාළ බුදු ජනතාවට දෙන්න ජන විඥාණයට දෙන්න ඒක සද්ධාාවක් ඇති කරන්න ඒ නිසා ඒ අතුරෙන් මේ අහක් කරු විශ්කරු කර මුක්ත ධර්මය ආගම් කියපේක මේ මායස්තරයක් හඳුනා දෙන්න පටන් ගන්නවා කියනවා. ආයතන සතියයි ඇදහිීමයි දෙක එකට. මේ ඉතින් වලට අමරිකාවට විශේෂකමක් කියනවා. මේකේ අමතර ප්‍රයෝජන ගන්න නපුරු පැතුමක් කියනවා. ගොඩක් නපුරු පැතුමක්. නමුත් මම පෙන්නන්න හදන්නේ මේ භගවචන් වහන්සේ පෙන්ලා දීලා තියෙන විද්‍යාව බාහිර ලෝකයේ කරන විද්‍යාව වෙන උපකරණ වලට අහු වෙනවා. Tamanda අහු වෙනවා. ඕනම කෙනෙක් කියුවොත් හරියි. ඕන තරකට හරියනවා. ඒ හරියනකොට ඇති වෙන මේ විසුද්ධිය පිළිබඳව තේරුම් ගන්න බුදුහාමුදුරට බැහැ. අල්ලපිට කාටද? Taman එක දන්නවනම් ඉතින් මේ වගේ දෙයකට කරන්න කියලා අන්නේ විසුද්ධිය තේරෙන්න පටන් අරගත්තට පස්සේ එයා ගත කරන මේ යනිමේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම ආර්ය විහාරයට වැටෙනවා. ආර්ය විහාරයට, භ්‍රම විහාරයට, එහෙම නැත්නම් සත්‍යාගත විහාරයට වැටෙනවා. මට හොඳට මතකයි මම ඊයේ ඉන්න කාලේ අහම්බෙන් වගේ වලින් වර ගමේ පස්සට ගිහිල්ලා විත්‍ත්‍තිකේ බොක් කිව්වා මම හිතුවා අනම්මන කවුරුත් කියන දේවල් වුණා කිලිම තරතර දෙකකින් දෙවිසි කියවන්න ඕනේ කියලා. ඉතින් කියනකොට කියලා තියෙනවා මෙහෙම කරුවොත් මෙහෙම වෙනවයි. මේ හැමතැනකදීම මේ කැලේ වගේ අත්කප්ප චිවික්ක වේ කායගත සති භාවිතා බහුලීකතා සුඛදා අත්ත කුසල ධර්මයි ඒකෙදි විද්‍යා භාග්‍ය කියලා වික්‍රේ කියලා තමයි බුදුහාමුදුර ආපන්නෙන් කරන්නේ. අනේ මම අමුගේ මම ඒක මට්ටමේක වැඩක් නෑ. ඉතින් මගේ ආහාරයේ වෙලා ගැහුවා ස්වාමීන් වහන්සේ මේ බුදුහාමුදුරනේ මගේ නම කියලා කියපු සූත්‍රේම නැද්ද කියලා. ඊයන්ගේ නම කියලා කියපු සූත්‍රේ නැද්ද කියලා. අයියෝ අත්‍යකින් හැම එකක් වික්‍රේ කියලා නේ කියලා තියෙන්නේ. මට ඒ කාලේ පැවිදිලා කිව්වහම සරබතන කාලේ කාලේ. එන්නේ එන්නවට තිබුණා. කඩාගෙන යන්නේ දුකල වෙනවනේ කියන්නේ නැහැ. ඉතින් ආම්තුකෝ නෑ නෑ අනේ එහෙම කරන්නේ මේ කවුරු කෙරුවත් මේක හරියන්නේ. කවුරු කෙරුවත් මේක හරියන්නේ කියලා මට කොහොමඩක්වත් හිතෙන්නේ නැහැ. මම දැනගත්ත මේ නිමෙන්න බෑ එහෙම නම් ඉතින් කවුරු කවුරුත් බඳුරුවත් මම දකින්න බෑ අතර මෙතන. වෙන්නේ ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අතහැරලා ඊට පස්සේ ඊ මාත්‍රිකට හම් වෙලා මුල හිත වට ගන්න එපා කරන්න බැරිුණයි කියලා නැති නැති ප්‍රශ්නයක් නෑ මේක දෙවොත් හරියට මොකෝ කොහොම හරි කරන්නේ බුදුහාම කියන්නේ අවුරුදු 7ක් කියලා හරියට මාට කියලා ඉතින් දැන් මම ඈන කාලයක් කරලා දෙන මොකද කියලා නෑ ඒ නිසා මොකක් හරි මුසුදුසුකමක් තියෙනවා පටන් ගන්න තැන හරිනේ මම එන්න මම හිතන්නේ බුදුහාම කියන වැච්ච දුවන් වෙච්ච කට්ටියට වෙන නිසා ආම්මුරු විතරක් වෙන්නේ මේ පිස්සු කියලා ආමුණු කෙලින් අලියක් ඔබේ බෙතු බිල්ල જાති කවදාකවත් භාවනා කරන්නේ නැහැ කියලා ඒ මාත්‍ය මට. ඇත්ත තමයි කතාව. ඉතින් භාවනා කරන්න ගියෝ විතරයි නිහිත වට ගන්න එපා කරපන්. මොකද කෙරුවත් හරියට. ඒ පිට දුන්නේ මොකද මට හිතුණා පැවිදි වෙනකම් හරියන්නේ නැහැ. පැවිදි වෙලා බැලුවා කට්ටිය හිතුව දෙන්නට හිත පැවිදිලා නැහැ මේ ආගියට කාගේවත් කියන්නේ. හරියට කියන්නේ මොළකම් ගහිනවා මට ඉඳගන්න දැන් ඉඳලා ඉන්න මට පැවිදිුණා ඒත් එතකට භාවනා කරලා කියනවා මේ නිවිචකතිය සමාධි කතා කරන කරනවා කරනවා තමන්ගේ පැත්තේ විතරයි අදින්නේ අපිට කිසිම සපෝට් එකක් දෙන්නේ නැහැ නැත්නම් ගියන්න ගියන්න නැහැ මම හිතවත් පැවිදි ඉන්දස්වා කියන එකක් නෑ වික්ෂය කියලා කියන්නේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන ඕනම කෙනෙක් වික්ෂය ඒ ඕනම කෙනෙකුට මේ පරිශ්‍රය සුදුසුයි ඕනම කෙනෙක් කෙරුවොත් මේක විද්‍යාභාගිය ඕන තැනක පරීක්ෂා කරනවා ප්‍රශ්නේ තියෙන්නේ ගිහියෙකුට ගිහිය කියන වචන විතරනම් වචනේ හරි ඒත් කරන්නේ කොහොමද උඹල කරන වැඩේ කාන්තික දේශපාලනවාදී කියනවා ආර්ථිකවාදී කියනවා සමාජවාදී කියනවා ඒක නිසායි මේ උදේ පාන්දර අමුදේ ගහන රැය වෙනකන් කවුරුන්නේ ඒකට වර්ධින්නේ නැහැ ඒ වගේම ප්‍රතිඵලයක් තියෙනවා කායගත සතිය පිළිකියොත් මා කරලා ওই පැය 24 එක පැයක් දීපම් මට කියන අවුරුදු දෙකකට. ආ ඕසාදක ඕකරණ දෙයක්. ඒ සමාජික නම් මට මෙන්න මේ ඩිග්‍රිය තියෙනවා මෙච්චර බැංකුවේ රැලි තියෙනවා මෙච්චර රක්ෂණ සාධකයේ තියෙනවා මට මෙච්චර දරුවෝ ඉන්නවා ඔක්කොම තියෙනවා. මේකේ ඒත් මට බුදුරජාණන් ඒ කල්පනා අනිත් පැත්තටම යනවා. ඒක නිසා බුදුනාගම විද්‍යාවාදී කියන එකට පාවිච්චි කරන්නේ කවුරු කරත් ප්‍රතිඵල එකයි. නමුත් ඒක කරන්න කුසල ඡන්දයක් අවශ්‍යයි. ඒ කරන්න පොඩක් ආධුනික ප්‍රත්‍යක් අවශ්‍යයි. ඊට පස්සේ භාවනා කරනකොට කරනකොට කරනකොට ඒ කිනායේ තිබු විශ්වාසයෙන් ඒකට ඉඳගෙන ගතිය ඊට පස්සේ සාහිත වෙන්න පටන් ගන්නවා. ඒ සාහිත වීමේ පළවෙනිම ලක්ෂණ තමයි සත්‍යානං. තමයි තමන්ගේ විසුද්ධිය. ඒක නැත්නම් කෙලෙස් බාධිත චිත්තක්ෂණ අතර කෙලෙස් සහිත චිත්තක්ෂණ වල වැඩි වීම ඒකේ චිත්තක්ෂණයක් විග්‍රහ කළ බැලුවොත් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් තොර බව දෙයම සංඛාරගත සත්‍යම විශාල පෙරලියක් බවත් ඒක නම් තේරුම් ගත්තට පස්සේ ඒක නට ආය වෙනම නඳු කර වීමක් කරන්න අවශ්‍යයි. නමුත් ඒ වෙනස ඇති කරන්න ඒ කෙලෙස් වලින් ජීවිතයක ඉඳලා කෙලෙස් ගත කරන ගමන්ම කෙලෙස් ජීවිතේ ඉන්න ගමන්ම මේක විද්‍යා ධර්මයක් මේක කුසල ධර්මයක් මේක කොයි දේ කියලා හරි නොකර හිටියොත් මමයි විඳවන්න වෙන්නේ මම මොන විදියකින් හෝ හිත හදාගෙන මොන විදියකින් හෝ මේක පැටි පැටි කටයුතු කරන්න ඕනේ කියනකොට ඒකට උදව් කරන පළවෙනිම දේ තමයි සත්‍යය සත්‍යයෙන් තමයි අපි මේ පරිච්ඡේදය පයි ඒක කරලා ප්‍රතිඵල එනකොට පුංචි පුංචි පුංචි කරලා එනකොට යාට සත්‍යාව කුසල ඡන්දයක් වත් කරබැඳීමේ ආශාවක් වඩපත් කරබැඳීමේ ආශාවක් වඩපත් වුණාට පස්සේ සම්මුතිකව මේ වගේ පිළිසකට ලොකු කරබැඳීමේ ආශාවක් නිසායි ඒවල දුරව කාලය වෙන්න මේ බිම වාඩි වෙලා දුකසේ කරාම එවැනි කෙනෙකුට ඒ ඇති කරගත්ත සත්‍තාව දුරුවත් සම්පේ කරගත්තට පස්සේ ඒක දිනුවම් කරන්න ආසන්නෙන් අල්ලාහ් මිත්‍යාශය කරනවා අතිදුකේ සාසි කරනවා සද්ධර්ම ශ්‍රවණය බලපාන. සප්පාය ක්‍රියා බලපාන. මේ කරගෙන කරගෙන කරගෙන යනකොට මේ කුසලච්ඡන්දයේ දුක් ඉවුරු වෙලා අධිමොක්ඛ චෛතසිකයේ දක්වා. මේක ගමනක් පේන තරමට යන දක්වා යනවා. ඒ යනකොට ඉතින් මනාවට කරක් නැහැ Taman තේරුම් ගන්න අරගන්නවා මේව විද්‍යාවක් තමයි ඒක සම්පතිකල තියෙනවා. මේක පිටිපස්සට නලකුනේ මේක දැකගන්න නිසා සද්ධාහනෙ දිනලා. අලාමිත්‍ය හම්බෙන්නේ නැති නිසා පාරමිත්‍ය හම්බෙච්ච නිසා අත්ලෝක දෙන්න හිතියේ නෑ හිතියේ පටබොඩේ වගේ ගන්නකොට අනිත් පැත්තට එන්න. ඒකද ගන්න මේ කුසල කියන එක අකුසලයෙන් වෙන් කරලා දැනගන්නවා කියන එක තමන්ගේම ඥානයේ මේ නිමිති සිදු වෙනවා. ඒ වෙන්න වෙන්න වෙන්න කුසලයේ ජව කැවෙන්න. අල්ලගත්ත දේ ජව කැවෙන්න පටන් අර ගන්නවා. ඒ ජවයෙන් තමයි ඉතුරු කටයුතු කරලා දෙන්නේ අපිට අර මුල්ම ඇත්තට හරවාගත්තට පස්සේ ඇදීම සිදුවෙන්න පටන් අර ගන්නවා නිවෙනි වෙනසක් මනකද හැබෑ වෙනසක් කියලා. අන්නේ හැබෑ වෙනසක් වෙනකොට අරමුණු වල තමයි මුලපාන රිච් වෙන රිච් කරගන්න කැමති අරමුණු වල පැහැදිලි වෙනසක් වෙනවා. බාහිර අරමුණු වෙනුවට තමන්ගේ කය ප්‍රධාන මිත්‍රේ ප්‍රධාන හැරමිකයක් ප්‍රධාන සහායකෙක් වඩ යන එනකොට කන බොනකොට ඉන්නකොට ඉන්නකොට හැම දෙයකම ගත කරන ඉරියව්වට හිතේ ඉඳලා ගත කරනකොට ආශ්‍රව ප්‍රසාර කරමින් වාඩි වෙලා ඉන්න එක තමයි මේක සාති කර දෙන පළවෙනිම ලේසිම ආධුනිකයක් කියන්නේ. සීල වල බහකට ස්වභාවිකව ඉදිරියේ සිද්ධ වෙන ඉස්මතු හිත දාලා බලන්න. ඊට පස්සේ චක්මන් කරනකොට ගමනක් නැති ගමනක් යනවා. හදිස්සිය අතෙන් යන්න යනවා නෙවෙයි නිකන් එහාට මෙහාට හක්කලම් කරන ගමන. නිකාම් නායාසින් සක්මන වෙන්නල බලන්න. ඉතින් ඉදිරියට වැඩ කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සතිය වැඩ කරපන්. බලන්න බලන්න ගියාට පස්සේ මේ කිනාට අය යම් විදියකකද තියෙන්නේ ඒ ඉරියව්වන්ව සතිය පැවැත්වීම යථාපණීත. යථාපණීත යථාපණීත. කොහොමද කයි හිතින්නේ කොහොමද කයි යන්නේ මේ එකකදීම සතිය පාතන්න ගියාම මේ මුළු කය අසත්‍යමත් ප්‍රමාදයෙන් ගත නිරුවොත් කව් අල්ලා. දිගටම කව් මැති කව වවන මැෂින් එකක්. මේ සත්‍යමත් අප්‍රමාදව ගත නිරුවොත් ජීවත් වෙනවා. ඒ ශාමි අච්චිම බලයේ සත්‍යය කියලා කියන්නේ විතික් සංඛාරි භෝ කරන්නේ. එකතු කිරීම වැඩි කිරීම පාවිච්චි කරන මේ කය. ඒකම ආරම්භ කරලා අඩු කිරීමකට සහ බෙදීමකට පාවිච්චි කරන්න කිය ගමන් මේ යෝගාචරක තේරෙන පටන් අර ගන්නවා මිදෙක්ම ජීවිතයේ ජයග්‍රහණ කියලා බලපු දේවල් අභිමතාර්ථ කියලා බලපු දේවල් ප්‍රණීති කියලා බලපු දේවල් මේ සියල්ල වෙනුවට මේ ලැබිලා තියෙන මනුෂ්‍යාත්ම භාවයේ මේ මනුෂ්‍යකය අගය කරන්න ගියොත් පළවෙනිම දේ තමයි අපි අතර වර්ග ભેදෙ නැති. අපි ඔක්කොම මනුෂ්‍ය බව තේරුම් ගනිමු. නියම ඇති බුදු හම්බුව මාන වැඩ කරපු සේවෙට. අපේ දුක්තරක් පිළිගින්දලා ගත කරනවා. උදාගෞද්ද යන් පිළිවි පැවිදි උපවිදි අරනිකාය මේනිකාය අරජාති මේජාති කියලා අපි හම්බ කරලා කන මේ සල්ලි මේ ආහාර වලින් 90ක් විතර පිච්චෙන්නේ මෙන්න මේ වර්ග බෙදීමයි. විදිගත කිරීම කියන මේ ආශාව නිසා බයයි එකිනෙකක් පරයාගෙන යනවා. අඩු ගානේ කායගත සති ගත කරන කෙනා කියන මේ මිනිස්සු භෝගේ මනසකයි ගුණාකාර වටිනාකමක් තියෙනවා. නම්ෙත් කෙනෙක්ගේ කායගත සතිය ගත කරා නම් මම ඕන කෙනෙක් සහෝදරෙක් වගේ, මම ඕන කෙනෙක් සහෝදරියක් වගේ, න්යායෙක් වගේ දකින්න පටන් අරගත්තොත් අපේ ජීවිතය කොච්චර සුන්දර වේද කියලා හිතන්න. අපි මේ මේ ලෝකය, මනුස්ස ලෝකය පුදුක දැල්ලක් වගේ. නමුත් අපිට ඉන්නේ මුළු වෙලා හැමතැනම ආරක්ෂක යනකොට හැමතැනම පරීක්ෂා කරනවා. අපි නම් මේකට දිනු කියලා. කිසිම දිනුවක් නැහැ මානවයට මානව විශ්වාස වෙලා තියෙනවා. ඉතින් කායගත සත්‍ය වඩනකොට ඕනම කෙනෙකුට දැක්වන්න පුළුවන් දේ මේ දුවානෙනවා, මේක නැත්නම් ධ්‍යාන ලබනවා, මේක නැත්නම් මේ මාර්ග ඥාන ලැබෙනවා, මේක නැත්නම් විපස්සනා ඥාන ලැබෙන කේ අනුසරණය. ඒක අනුසරණය මතයි. ඊයේ දේ තේරුම් අරගන්න තව කෙනෙක් කියලා මනින්න ඕනේ. නමුත් ඒක සාමාන්‍ය ගතියක් කියනවා. ඕනම කෙනෙක්ගේ මනසකට මතුවෙනවා දිව්‍ය ප්‍රඥාව වදිනවා. අනිත් දිව්‍ය ප්‍රඥාව වදින්නේ නව නිෂ්පාදන හදලා නෙවෙයි. නිර්මාණශීලීත්වයක නෙවෙයි. ඒක මනුස්සයෙක් දෙන පාහර තුච්ඡ ගතිය එකක් පරයන් ගන්න. මනුස්සයෙක් මනුස්සකෝ මතුවෙන්න දෙවි ප්‍රඥාව. ඒ කියන්නේ අපි අතර වැඩ කරගෙන යන භාවනා කරන යන පිළිස්සතර සමග්ගාණං තපෝසුකෝ කියලා සමගියේ වැඩෙනවන්න ඉකිනිකාට ගහගෙන ගත්තත් යාළු වෙලා ඉන්න පුළුවන් නම් ඉඳීම වැඩි වෙනවනම් මොනවායි මේ ගැටුම් නැති වෙන්නේ නැහැ ගැටුම් දිගට වෙනවා සමගිය වෙනකොටයි අපි කතා කරන්නේ ගැටුම් ගැන කතා කරන්නේ මේ කායගත සතියෙන් හම්බෙන අතුරු නිෂ්පාදන අතුරු පාන ඉතින් මේ ජපන ලෝකෙට උපකල පෙන්නවා වැඩි ජන ගහණයක් ඕනේ නැහැ ඉන්න ජන ගහන එකම පද්ධතියද වැටුණු ලෝකෙ හොල්ලන්න. ලබනට දෙවෙනි ලෝකයේදී වැටුණු වැදිල්ලේදී මට්ටම් උනා. ලෝකේ කුච්චලම ගියා. ඊට පස්සේ ඒකත් එක්ක සුළු තිරසා. එක හානි නැගිච්ච ලෝකෙම හොල්ලන්න. ඒකම භාවනා කරපු ඉතාමත් සුළු. ලෝකේ අතලොස්සයි කියලා. අන්නේ පිටු ගණනනම් අපි කායගත සත්‍යයේ සමතාවය. මානව ධර්මයේ සමතාවයකට පත් වෙන්න මේකේ ලොකු අඳුරා දීමක් සිද්ධ වෙනවා. අන්නේ කුණාන විකල්ප කරනවා බාහිර සාසනය. ඇතුළත සාසනය තමයි සත්‍යමත් සිද්ධිය. ඒ නිසා හැම කෙනෙකුටම ජීවිතේ කාර්යයක ඕනම කෙනෙකුට භාවනා කරන්න යනකොට ඇතුළත මේ යම් වෙන සත්‍යමත් සිද්ධියක් කියන එකට දාගන්න ඕනේ නම් අසහනෙන් දුරු වීම කියලා. ආතතිය නැතිවීම, දැවිලි දැවිලි නැතිවීම. බාහිරේ දකින්න සම්මත. ඉතින් මේ දෙක හම්බ වෙනවනම් සර්වඥාන්ගේ සඳහන් කරලා තියෙනවා ගලන ගලන හැම ගංගාවම මහමෝදයෙන් කෙලවර වෙන්න ඇති ආයගත සතිය පටන් ගන්න මනුස්සයා ඒ කාන්තේ මේ උත්කෘෂ්ඨ කුසලයේ මනස නිවන් දැකීමෙන් කෙලවර වෙනවා ඒක නිසා අපි ඒක ආකි වෙමු ඒ වගේම මේක විද්‍යා ධර්මයක් බවට ඔප්පු කරන්න අපි හැම කෙනෙක්ම මේක සාක්ෂාත් කරලා ආදර්ශයක් ඉදිරියට එතකොට බුදුචානන්සේ කරන සේවයත් කළා වෙනවා. ඉතින් මම හිතන්නේ එහෙම ඉල්ලීමක් පිළිබඳ මේ වගේ පිළිතුරක් වැඩි පිළිතුරක් නෙමෙයි. මේ පිළිතුර මේ පොඩි පිළිතුරකින් විතරයි මේ ඉල්ලීම කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමන්ම භාවනා කරනවා නම් වෙන්නේ තානාවිසුද්ධිය කියන අභ්‍යන්තර ගුණය විතරක් නෙමෙයි. ආයේට අපිට මේ සමගිය පිළිබඳ පරිවිදය අපි හැම වචනකින්ම හැම ක්‍රියාවකින්ම හැම හිතවිල්ලකින්ම වැටලා යනවා නම් මතක තියාගන්න මේක මේ මැනේජ්මන්ට් ට්‍රේනින් වලින් හරි ඩිප්ලෝමා වලින් හරි PhD වලින් හම්බෙන්නේ වැඩවි ආයගත සත්‍යයෙන් හම්බෙන දේවල් කියලා අනේ මේ මේ මේ අරල නම් කියට අමාරුයි මේ පණිවිඩය අපේ දෙවෙනි පරම්පරාවට දෙන්න නැත්නම් මේ අපි අරලවල් තියෙන වණ කරන කියන එක වෙනුවට දෙවෙනි පරම්පරාවට දෙන්න නැත්නම් මම හිතන එක තමයි ආයතේ ඒ ආයතේ දෙන්න සුදුසුම් වාක්‍යයක් දෙන්න සිල් දිනාත්ම කායගත සත්‍යයෙන් සඳහා වැඩිවා කියන දේශනාවේ තවති ධර්ම දේශනා පිළිබඳව කරනවා කියන දිනාටම සැලසීමලා වේවා. මේ සංකන්දාතින් ධර්ම සාකච්ඡාව ප්‍රශ්න ශීප් පිටුලවාදී කියන අංගේ නිසා දැනට විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් විවිධ තීරණ කරන්නයි අපි ජීවිත මාත්‍යාවේක ස්වභාවය ආකාරයේ වර්ණයේ ආකාරයේ ආකාරයේ අදවාසයෙන් අවබෝධ කරගන්න ඒ දිනවා. අවධානය යොමු කරන කාර්යයකට ලැබෙනවා කියන්නේ ඉතින් ජීවිතේ සත්‍ය පාත්‍රනවා ඒක නා අනිවාර්යයෙන්ම ඉස්සර තමයි කරන්නේ. මේ විදිහට කියා ගන්න අපි නැති හැම වෙලාවෙම තමන් තමන්ට වාසලයක් වෙනවා ගහලයක් වෙනවා මිනිමදුක් වෙනවා. අතිමත් මොහොතේ විතරයි මෛත්‍රියක් කෙරගත්තේ. ඒක තමන්ට බැලුවම අම්බක් කරගෙන. ඒක නිසා මෛත්‍රී විපස්සනා වැඩිම පිළිබඳව නිවේ මෛත්‍රී ලැබෙන ආනන්දික ලැබෙන්නේ. නිතරෝ තමන්ගේ කය සෝසේ තියාගන්න, සෑහන තියාගන්න, සංකාරෝ තියාගන්න. කනේ දින වැඩ කරනකොට ලකුණක් කරගෙන යන අපි අධිත් එක තියෙනවා. මොකද ඉදින්දා ජීවිතේ සතියෙන් ගත කරන්න ඕන නම් මේ වැඩ පොඩ්ඩක් නැවතිල කරන්න. ඒකෙන් කරන වැඩේ නිකුත් වෙන සත්වලට අනුකම්පාවෙන්. කතා කරනකොට උන්වහන්තර තමයි සත්‍යයට අනුකම් වෙනවනම් සතියෙන් ඉන්නවනම් නැවතිල්ල ක්‍රියා කරනවා කායගත සතියේ හිත කය හිත කයට එන ගතිය මේ ඒ සයින් දවර කරනකොට SMS slowly mindfully right නිර්විකත් කියනවා අභිලෝකී අනගිරත සංඥා මේ කායගත සති නැතුව ඉන්න හැම වෙලාවෙම අභිරතිය කියනවා ආකාර පිටවීමේ අභිරතියකින් කායගත සතිය අනභිරතිය. ඒ තමයි කායගත සතිය කායගත දාන්න ඉලියෝ හැම වෙලාවෙම අනභිරත සංඥා වෙනවා තේරෙන්න කල්යනවා. ඒ තමයි අවසාන කොට උත්තර දීමේ ඉදිරි ප්‍රශ්නකට උත්තර ලැබෙනවා කියන එක සඳහා අවශ්‍ය නැහැ. ඒ දීපාන්දර ආපුගේ බරපතිය අන්තිම කොටස දැන් කරපදින්නේ ඒකේ උච්චාරණය කරනවා. මූලික සංකේතය. ආරක්ෂක කාරණාවන්දී නාම රූප ප්‍රේසිතේ දේවා ඇලවිලා ඉවත් කරනවා. සීලයේ මේක වරහා අනිත්‍ය යයි ඒවා වහපා කියන්නේ උත්සාහ කරනවා. මේක සත්‍යයක් ඇති නාම ගණනාවකේ අවස්ථාව ඉඳලාගේ යහපත් කිසි කිසක් ඇති කරගන්න සඳහා පිළිපදියයි උපදෙස් දෙන්නේ දැන් වාක්වලම තියෙන අලුත් දෙකේ නාගේ දෙකක් බලන්න වෙයි. මේකෙත් දෙකේ දෙකකින් මරනවා. ඒක තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ බොහොම සාත්‍ත්‍යයි. නම් මාළුක අඳුවලට හදනවා මේ පණ කියන මේකේ තියෙන භයානකම මෙච්චර තේරෙන්නේ. ඒ නිසා කිහිත කියලා කියන්නේ අපිට පාලනය කරන්න පුළුවන් කමක් නෙවෙයි. මේ ඉදිරියදා ජීවිතයේ මට මෙච්චර ගුරු පුරාණ කියන ද්වේෂයක් කියන බව දැන් භාවනා කරන නිසා භාවනා කරන ඕපවත් දැන් ඒකේ භාවනාවේ ලැබිච්ච ප්‍රතිඵලය බරක් වෙනවා